හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් කමටහන් සුද්ධ කිරීමේ වාර්තා අවස්ථාවක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දින විදිහට අපි ආරාධනා කරමු. අවසරයි බන්තේ. Um, there are two questions today regarding uh, the practice and one uh, regarding the Dhamma or a general question. Um, the first Venerable Sir, sit- sitting meditation. Primary object is rise and fall of the abdomen in the area between the navel and the ribs and chest. Breathing out is commonly experienced as a tightening or clenching of the falling movement. The tightening can occur in stages with gaps between tightening and further tightening. The tension is held at the end of expiration. Breathing in feels like a release of tension, a stretching forward of the abdomen. The movement is more smooth, with a pleasant little gap before inspiration happens again. When the body is slumped forward, breathing in feels squashed and pushing upwards and forwards against resistance. When the breath becomes subtle, rise and fall becomes much smaller, but still remains distinct. Little or no tension occurs at the end of a subtle breath. After a few subtle breaths, some grossness occurs slumping, twitching, twisting, or harsh breathing, or much tension near the end of expiration. When this burst has run its course, I redirect attention to sitting posture, such as pressure through the seat and being upright. Variation, variations of this cycle repeat themselves. Terawan Saranai. Uh, two, two remarks. Uh, I'll start with the second one. Second one is when the breath settles, settle down, and you become, everything becomes effortless. Try without focusing attention to the posture. Uh, let the mind to run as it is rather than your involvement and getting attention to the uh, the sitting posture whenever the objects are becoming faded off or the primary object that is to say rising and falling just let it happen and if it is naturally happening you may allow you must not take steps to introduce something your posture or your primary object or anything so that means introducing new object means it's a kind of a lack of confidence. So if you wish to give the full confidence, full helm to the meditation, when the uh, primary object disappears, just let it happen. And that's the second remark. First one is, if you have that kind of a uh, experience already, right from the beginning, in uh, when you observe in the rising and falling, just give little attention just give a little more attention to the the disappearing part of or, or falling end of the end of the falling part so quickly you can go into this calm and quiet situation uh, i am repeating when you are observing the early uh, risings and fallings you can just give more attention to the falling side or the end of the falling, then you can see it is a kind of a cessation. And two, three times, if you see two, three fallings, following it up to the last drop is the shortest cut for you to go into the uh, cessation part. And once it is gone, reminding the second remark, don't introduce anything, just let it happen. So there may be some grossness, subtleness, reappearing of the object and disappearing of the object, let it happen in a effortless way, uh, then you get a distance from the phenomena and phenomena is running by itself. So it is called effortless. So for, that is the uh, maximum of mindfulness uh, you are uh, mastering, promoting. Uh, so these are the two um, remarks I would like to make. Venerable Bhante, this report is in reference to my walking meditation practice. Early walking meditation session is the most effective session for me. I could continue hours walking in this session. I used three steps method, that is, lifting, carrying, and placing. When I need to turn, I do not stop completely. I rather place one foot in a right angle in front of the other at the end. Then Lift the other and put it at a right angle to the previous leg to complete the turn. Then I continue to walk. As I plan this ahead and execute, I do not lose my sati while turning. I have two questions for you. Number one, unlike early morning sessions, during the daytime walking, boredom sets in and monotony sets in after a while. I notice when I walk, my mind wanders around. At times it comes back and sometimes it does not. When it does not come back, should I stop walking to allow it to come back? Number two, I am using the three step walking meditation method, but I have heard there is a further three steps to add, making it six. Not sure how to add a further three steps to it. Can you please explain? May you attain Nibbana in this very life, Bhante. Uh, the three-step method is a kind of an intermediate step. Uh, once you master, season the three steps in pace walking, and still when you can maintain the very mindfulness while you are turning, that means now mindfulness is about to take off. So without any noting, the mindfulness can be aware of the total action of walking, as such. So if it is happening, let it happen in a effortless way or auto, auto mode method. And when it is happening, there may be more chances for the mind to go astray, go wandering, daydreaming, seeing, hearing. Uh, still, if it is coming naturally back to the primary object or to understand that I am walking, well and good and don't try to pull it back. Just like when you are in turning in the posture junction, how to maintain the mindfulness, keeping the 90 degrees leg in front of the existing leg and where you can still maintain while turning. Likewise, try to understand, try to be mindfulness on the wandered object. If the object is a sound, and if you know my mind is now in the sound, try to be aware that I am listening rather than walking. When the thinking happens, daydreaming, fantasizing, be aware I am thinking. Or when you are observing any kind of other pains other than in the legs, be aware. It's also kind of a shift from the materiality to mentality so there also there is a possibility even if it is not the primary object, even it is not your will or volition, you can just trace the mind from known object, the primary object to unknown, still you can maintain um, undisturbed mind, maintain unworrying kind of a mind, even though the primary object is being lost or even the wandering happen. And then whenever you enlightening to know I am not in the primary habit, I am in the wandering or secondary object, you see naturally mind come back to the primary object. That's a kind of a elastic when you pull back and hold it, release it, it come back, retro, uh, come back to the normal speed, normal length. Likewise, knowing very uh, secondary object, knowing very disturbing object, or being mindful, is a kind of a electric thing. And there you can see your personality trait. Whenever the mind is given the neutral, verifiable, under the nose object, it all of a sudden jumping to either to a sound or to a pain auto noise, and there is a pattern, there is a kind of a trend according to your personality trait. So if you are hating outside objects, your diagnosis will be inefficient. So let the mind to send kites, no problem. You just focus the searchlight of the mindfulness wherever it go, and there you can see it is that understanding, that operation, that training is leading you to more, less and less tension. Even the mind is wandering, you just be aware rather than worrying about the object, primary or secondary. So this is the way of uh, principle you are using. Main thing is not to worry, just to be aware of the uh, jumping mind or monkey mind. Um, those are the two questions on practice. Um, we now have one question, uh, one general question, Bante. This question is not related to meditation or satya, just for my general knowledge. Can you please explain a bit on the relationship between the mind and the brain? Is there any interconnection between our senses, sight, smell, hearing, taste, and touch, with the brain? Is there any explanation about our brain in Buddhism with metta? Uh, traditional way, if you read the commentarial and Abhidhamma, it says mind is in the heart. And whenever the Western medicine and everything happened, uh, they found heart can't be transplanted, but the personality remains. Brain cannot be transplanted, so therefore they were more towards uh, uh, mind is located in the brain because if the brain tra transferred, the person died. So therefore now <clears throat> neuroscience, um, uh, brain and the uh, relationship with the mind uh, is kind of a thing happening in the Western world. And therefore some Eastern masters, they are taking it as a sarcastic way. You can't see any element of mind in the brain. There's a, one book called Mind, the Mind by Richard Restock, written by BBC sponsorship. And whole project is to show whatever the part, whatever the action you analyze it and see, the brain, there is no location specifically for the mind. So therefore, whenever the mindfulness come into being, uh, many people, Western scientists, try to locate the mind into the brain and put the person into the functional MRI scan and get the brain waves and try to see the relationship between the mindfulness, the personality, the the traits and kind of thing. But uh, equally, the challenges are there. The Buddha mentioned, Durangamang ekacharang asarirang guhasayang. The mind is, a, is such a phenomena, traveling in a, uh, in a, it's called non-local way. So fast. Durangamang, Ekacharang, it never consult anyone, never give any notice to anyone. Ekacharang. Asarirang, there's no any materiality you can attribute to the brain or the heart. And Guhasayang, it is living in a cave. It take a, a dwelling place uh, within a person like. So therefore, uh, I asked one day for a person, the Eastern mind, Eastern people, Eastern thinking attribute the, to the heart, the Westerners are attributing to the brain, uh, as I explained earlier. So how do you relate it? He says even the within the brain, right side of the brain and the left side of the brain, left side is the brain is the one controlling the heart. Sorry, right side of the brain is the controlling the heart. It is more emotional, very aesthetic, and the right side brain is very, very rational and linear. And that is what usually considered as the rational thinking. So within the brain, these two available, but still we can't, we must not rush to attribute to this is the part representing the mind. So it is, uh, you have to wait and see, experiment yourself and see uh, whether the materiality and mentality as the locality and even in the materiality, they found non-local phenomena. Non-local phenomena means that uh, one atom, the, the materiality, is when it's moving, it can represent number of places. It's like a cloud. It's moving very fast, so you can't localize it. So if the materiality as such, how to localize the mind, and uh, linear way of thinking, we always try to localize it, time-wise and the space-wise, but it is, uh, mind is not listening to that. And after the Einstein understanding of the physics, even the matter is not uh, related to that space and time. Their, their behavior is very difficult to uh, take in the two dimension of the space and time. So therefore difficult to give a yes and no answer, but it's a, it's a kind of a concern in a traditional way and the scientific way. So we will continue further with our lifelong experiment than concluding. Thank you, Bante. Those are all the questions. අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට කමඨම් වාර්තා 8යි ලැබිලා තින්නේ. සාදු සාදු. ඒකෙන් පහක් භාවනාව පිළිබඳ තියෙනවා ධර්මයේ පිළිබඳ දෙකකුත් සාමාන්‍ය එකකුත් තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට ආදුනිකෙක් වශයෙන් මගේ කමඨහන් වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. පරියංකයට වාඩි වී මම දැන් මෙතන කියා සිත ශරීරයට ගෙනෙමි. මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. ආශ්වාස කරන විට උඩුකය ඉස්සෙන හෝ පිම්බෙන නිසා ආශ්වාසය කරන බව දනිමි. ප්‍රශ්වාස කරන විට එය හැකිලෙන හෝ පහත් වන නිසා ප්‍රශ්වාස කරන බව දනිමි. මේ හැර සුලන් රැල්ල ප්‍රකට නොවේ. පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස 3-4කින් පසුව උඩුකය වැනෙන්නට විය. ඒ ප්‍රකට වූ හේයින් මමය නිරීක්ෂණය කෙරෙමි. චලනයේ රිද්මයානුකූලව දෙපැත්තට ඉදිරියට පස්සට රවුමට ආදී වශයෙන් සිදුවන බව දුටිමි. මෙසේ වැනෙන අතරම බෙල්ල කඩා වැටි නාභිය තෙක්ම උඩුකය හැකිලේ. බෙල්ලේ වේදනා එන විට මම එම වේදනාව නිරීක්ෂණය කළෙමි. වේදනාව අධික වූ විට සතිමත්ව හිසත් කඳත් කෙලින් කරගතිමි. නැවත වැනෙන ස්වභාවය ප්‍රකට වන විට මම සිත ඒ වෙතගෙන ආවෙමි. නැවත බෙල්ල පහත් වේ. මේ ක්‍රියාවලිය පැය පුරාම මෙලෙස චක්‍රයක් මෙන් සිදුවේ. මේ අතර සිත සිතුවිලි වලට වරින් වර පිටයයි. සමහර විටක නැවත වැනෙන ස්වභාවය වෙත හිත ආවිට හිත පිට ගිය බව දැනගතිමි. සමහර විටක හිත පිට ගිය බව දැනගෙන නැවත වැනෙන ස්වභාවයට හිත අරගෙන එමි. අවස්ථා කිහිපයකදී හුස්ම හිරවෙන වගේ බවක් දැනුණු නිසා තදින් උවමනාවෙන් හුස්ම ගත්තෙමි. මේ සෑම අවස්ථාවකම ප්‍රකට වූ ඇනෙන ස්වභාවයට හිත යොමු කෙලිමි. ආශ්වාස ප්‍රශ්වාසයේට වරින් වර ආශ්වාස ප්‍රශ්වාසයේද වරින් වර ප්‍රකට විය. ප්‍රකට වන්නේ යමක්ද මම මේ වෙත සිහියගෙන ආවෙමි. මේ කරගෙන යන ක්‍රමී යම් දෝෂයක් විතොත් හෝ මාහට යම් උපදේශක් වෙතොත් කරුණාකර පහදා දෙනමින් භක්තිපූර්ණකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේකදී අර ඇඟ <coughs> වැක්කන ගතිය, බෙල්ල කඩා වැටෙන වගේ ගතිය දැකලා කලබල වෙන්නේ නැති ඔය කියන විදිහට ගත කළොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක ස්වභාවයෙන්ම මේ සමබර වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා තමන් දැනගන්න ඕනේ මේ බෙල්ල කඩා වැටීම කියන එක එක සැරේ වින එකක් නෙවෙයි. ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙලා ඒ අවසාන අවස්ථාවට ගිහලා සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි දැනෙන්නේ අන්නේ ක්‍රියාවලිය බෙල්ල කඩා වැටීමේ ක්‍රියාවලිය වෙනදට වැඩිය ජවනිකා සහිතව බලාගෙන ඉඳ ගියොත් ඒක අහම්බයක් නෙවෙයි. කියලා කරන වැඩක් ඇතන් තියෙන්නේ. අපේ අවධානය අරමුණකට ගිය ගමන් එහෙම නැත්නම් මූල කර්මස්ථානට ගිය ගමන් ඇඟවැක් කරගෙන පටන් ගන්නවා. ඉස්සරහට යනකොට තමයි මේ දෙකම දැනගන්න පුළුවන්. එතකොට අර අච්චරම අමාරුවට ගිහිල්ලා අච්චරම බෙල්ල කඩාව බෙල්ල රිදෙන මට්ටමට එන්න ඉස්සෙල්ලා දැනීමක් එනවා. ඒත් කියනවා හදන්න යන්න එපා. හොඳ අවදියෙන් දැනගෙන ඉන්න මේ ශරීරයේ මට පාලනය කරන්න බෑ. අපි යම් වෙලාවක ශරීරයේ මෙහෙම හොඳට පවත්තන හැම වෙලාවකම ඒක එක විදිහක රඟපෑමක්. ස්වභාවේ නම් ශරීරයේ වගේ මොම රිලැක්ස් විදිහකට තමයි තියෙන්නේ. බබෙක් නිදාගෙන ඉන්න හැටියක් බලන්න. නැත්නම් නිදාගෙන ඉන්න වෙලාවක බලන්න ශරීරයේ බොහොම රිලැක්ස් එකේ තියෙන. එතකොට ඔය අපිට ඕනේ ඉරියව් පවත්වන්න බෑ. ඒ නිසා අපි මේ ශරීරයේ ඇති වෙන මේ වෙනස්කම තේරුම් ගන්න තේරුම් ගන්න ක්‍රමයක් තමයි මේකේ නේවාසිකයා මම නෙවෙයි විධායකයා මම නෙවෙයි වේදක මම නෙවෙයි මම කියන දේ කරන්නේ ඒක තේරෙන්න අපි අපි උදාසීන අරමුණට හිත දාලා දාලා දාලා ඒකේ දක්ෂකම පුරුදු වෙලා අර අරමුණට හිත নিমগ্ন වෙන්න හදනකොට කය එයාගේ ස්වභාවික මොනවද කියන්නේ සහැල්ලු වෙන්න පටන් අර ගන්නවා. එක පැත්තකින් කියනවා මේක වීර්ය සහ සමාධිය අතර දෙකේ තියෙන විසමබර භාවය සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වුණොත් ඉරියව් වැක්කෙනවා. සමාධිය අඩු වෙලා වීර්ය වැඩි වුණොත් කඳ කෙලින් හිටනවා. හැබැයි ඇවිස්සෙනවා. මේ කුලප්පු වෙන විදිහට වගේ ඇවිස්සෙනවා. ඉතින් මේ දෙක මැද හරියට සමාධියයි වීර්යයයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා තැනක් පෙන්නනවා මේ ධ්‍යානෙට යන්න ඉසලා සමත භාවනාවේදී සද්ධාවයි වීර්යයි සමාධියයි සතිය වීර්ය ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි වීර්යයි සමාධියයි සමවර වෙන්න පටන් ගන්නවා. ඉස්සලා අපි උපයාගත්තට උපේන වෙලාව ඉව සමබර නෑ. සමබර වුණාට පස්සේ ඒ ඉඳුරන් සියල්ලම එක දිශාගත වීමක් වෙනවා. ඒ ඉන්නේ දිශාගත වීම අවශ්‍යයි ඒ නීවරණ ටික කඩාගෙන ඇතුළට යන්න. ඉතින් දැනට තියෙන මේ දෙක අතර විසම්බර භාවයක් ඒවා දැනගන්න. දැනගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න යන්න යා සමබර වෙලා ස්වභාවයෙන්ම වීර්ය සහ සමාධිය අතර සමතුලිත භාවයකට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ශරීරය සෞඛ්‍ය සම්පන්න වෙන්න හදනවා කියන්නේ සුව වෙන සේවාව කියලා කියන්නේ පස්සද්ධි වෙන්න හදනවා කියලා කියන්නේ ආනේ පස්සද්ධි එනවා. ඒකෙදී බෙල්ල කඩා වැටීම වැඩි වෙනවා. සක්මන් කරන්න නැතුව වාඩි වෙනවා. මොකද සක්මන් කරලා ලෑස්තිලා ගියොත් කැඩෙනවා තමයි බෙල්ල වැටෙනවා තමයි. නමුත් දැනගැනීමේ හැකියාව එන්න එන්න වැඩි වෙනවා. සමහර වෙලාවට දීර්ඝ කාලීන වශයෙන් උත් චක්‍ර වගයක් යනවා. ඒක කාලයක් තියෙනවා කඩා වැටෙන තු කෙලින්ම හිටනවා වගේ. ඒතකොට හිතනවා දැන් නම් හරි කියලා. නමුත් ආයෙසරයක් යනකොට ආයෙසරයක් කාලයක් යනවා. ආයෙ ටිකක් කඩා වැටෙන ගතියක් ඉස්සෙල්තරම එන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ මේක ඉද්ද ගැහුවාගේ හිට හිට ගන්න වෙලාවක් එනවා. ඒ වගේ මේකේ පොඩි දීර්ඝ කාලීන චක්‍රයක්ත් තියෙනවා. මේ පළවෙනි චක්‍රයේ පරික්ෂ කරකෙන්න ওই විදිහටම කරන්න. ඉස්සරහට එනකොට එයා එයාගෙම සමතුලිත භාවයේ සමාන භාවයේ හදා ගන්නවා කියන අදහසින් ඉදිරියට අනිකයි කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම දැන් මෙතන කියා භාවනාව ආරම්භන විට බොහෝ වේලාවෙදී ආනාපානයේ වැටහි. ඒ දෙස සිත යොමු යොමා සිටින විට ඉක්මනින් හුස්ම සංසිඳේ. සමහර වේලාවට භාවනාව ආරම්භීමේදී ආනාපානයේ ඊතා සියුම්ම වැටහෙන බැවින් එය ඇවිස්සීමට නොයා හිඳින ඉරියව්වේම සිත පවත්වමි. හුස්ම වේදනා සහ සිතවිලි සංසිඳී සිත හිස් බවක් වෙත අරමුණු කරගෙන කාලයක් පවතින විට විවිධ චිත්‍ර රූප ඇතිවෙමින් නැතිවෙමින් යයි. මේ අතර පිරිත් සිතට අරමුණු වේ. විවිධ ධර්ම කරුණු ඉන්නිරායාසයෙන් සිතට නැගේ. මම මේ හැම දෙයක්ම අනෙකුත් සිතුවිලි මෙන් වටිනාකම් නොදී බලා සිටින්නෙමි. එවිට ඒවාද ඇතිවෙමින් නැතිවෙමින් යයි. අනිත්‍යතාවයේ වැටහේ. ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්ස මෙම ධර්ම කරුණු සිතට නැගෙන විට ඒවා මෙනෙහි කළ යුතුයද? මෙම කරුණු සිතට නැගීම සහ මෙනෙහි කිරීම ධම්මානුපස්සනාවද? එසේ නොමැතිනම් ධම්මේ ධම්මානුපස්සී විහෙරති යන්න භාවනාවට සම්බන්ධ වන අයුරු අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා උපදෙස්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තට එහෙම මෙනෙහි කරලා හෝ උනන්දු කළ යුතු අවස්ථාවක් නෙවෙයි. නෑ සාමාන්‍ය තාමට හොඳට තැම්බිච්චාල නෙවෙයි, බාගෙට තැම්බිච්චාල. එහෙනම් තාම සම්පූර්ණ වැඩිච්ච නැති අදහස් ඒ වදිගේ ගියොත් වැරදි දෙකක් වෙනවා. එකක් තමයි තම මූල කර්මස්ථානයේ සතියෙන් ගිලිනවා. දෙක මේ බාබිට බාගෙට තැම්පිච්ච allele කාලා මේක ධර්මය කියලා පටලවා ගන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ඔහොම යන්න ආරින්. මේ යන්නනකොට තමන් ඒ ඔක්කොම පැත්තෙන් ධර්ම කරුණු පැහැදෙනවා මේ පැත්තෙන් ආනපන වෙල නැති වෙනවා මේ පැත්තෙන් ශරීරයේ තිබිලා නැති වෙලා යනවා ඒ ඔක්කොම තියෙද්දි කඹේ ඇවිදින්න වගේ මේ සමබර භාවයේ පවත්වා ගැනීම තමයි මේ වෙලාවේදී යෝගාවචරය කරන්න ඕනේ. ඉස්සරහට ගියාම තේරෙයි තේරුණාට මං කියන්නේ 100ක් පාලනයට තේරෙනවා කියලා. මොන කලබලයේ හිතේ තිබ්බත් ඒකේ තැම්පත්කමත් හිතේ තියෙනවා මේ වෙලාවේ. කොච්චර කලබලලා තිබුණත් හිතේ තැම්පත්කම තියෙනවා. ඒ වෙනතම මේ චෛසික අතර මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය හිතේ හැම වෙලාවෙම තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. ඒක ඉස්මතු කරගන්න බෑ. ඒ නිසා මේ කලබිත වෙච්ච එකක් දිහා බලනකොට හිත කලබල වෙනවා. මේකට සරුවච්චන්හන්සේ උපමාවක් දෙනවා. ගැඹුරු මුහුදේ ඉහළම කෙළවර ජල තරංග නිසා හුලඟ නිසා කැළඹිලා තියෙන නිතරම රැළ ගහ ගහ තමයි තියෙන්නේ. ඊටාම ගැඹුරත් අඩියත් විශාල මත්ස්‍යයන් නිසා තිමිර පිංගල මහා පිංගල ආදී කියලා නම් කරලා දීලා තියෙන සත්තු යනකොට යට අතුලත් කැළඹිලා තියෙනවා. නමුත් මැද මොහොත කද්දාවත් කැළඹෙන්නෙත් නැහැ, හෙල්ලෙන්නෙත් නැහැ කියලා. ඉතින් මේ වගේ තමයි අපේ හිත වටරාමුව නිතරම කැළඹිලා තියෙන්නේ. උඩ කොනයි යට කොනයි කැළඹෙන්නේ. මැද කවදාවත් කැළඹෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න මේ කැළඹෙන දේවල් ඇසුරු කරන්නේ නැතුව කැළඹෙන්නේ නැතින ඇසුරු කිරීමේ දක්ෂකම අවධානය යොමු කරොත් ඕන වෙලාවට කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන්. කැළඹෙන්න ඕනේ නම් මතු පිටට යගිය ගම කැළඹෙනවා. ඉතින් ඒක නිසා මේක දන්නේ නැති අපි සමස්තෙටම ආරූඪ කරනවා කැළඹෙන ගතිය හෝ මධ්‍යස්ථ ගතිය විවේක ගතිය නමුත් එහෙම නැහැ. ඒ හිත දන්නවා පිටලෙල්ල කැළඹිලා මැදමැදේ කවදාකවත් කැළඹෙන්නේ ඉතින් කවුරු ඇවිල්ලා පිටම පිටට අපේ හිත ගෙනියන්න කියත් අපි දන්නවා නම් ඒකට කියොත් නම් කැළඹෙනවා තමයි. හැබැයි මේ මැදට ගන්න පුළුවන් නම් ඕනම අමලියක් ලෝකෙ සිද්ධ වෙද්දී කොටිම කියන මරණ චිත්තක්ෂණයේදීවත් කැළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කොතෙන්ද ප්ලග් වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. පිටලෙලට ප්ලග් වුණොත් කලබල චංචල වැඩි. මැදට ගියොත් අපිට ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉන්ද්‍රිය බද්ධ ගතියක් නැහැ. ඉන්න පුළුවන්. ඉතින් ඒක මනුස්ස හිත. මගේ හිත කියලා වෙන මොඩල් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඔය කැළඹිලි තිබුණට කැළඹිලි වලට කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන් කලාවක් තියෙනවා. ඒ කරන්නේ මොකද්ද? අර මතු පිට යන්න අතර හිත කියන ඔබට යන්න ඕන නම් කලබල වෙන්න ඕන ඕර ගිහිල්ලා බලපන්. කාට හරි මලකවල් ගැන කලබල වෙන්න ඕන පත්‍රේ මර දැනියු කියවන කවුරු හරි මර තුන් හතර දෙනෙක් කොහොමද මැරලා තියෙනවා. ඕනනම් අඬන්න පුළුවන්. ඕනනම් මලකවල් වලට යන්න පුළුවන්. ඒ නැත්තම් සුබසන සපතිතේ කියලා බැලුවොත් ගෑණියෙක් මිනිහෙක් හොයාගන්න පුළුවන්. මගුල් ගෙවලුත් තියෙනවා. ඕන එකක් තියෙනවා. ඒ වගේ මේ හැම තැනම හැමදේම තියෙන ෂෝක් එක හොඳයි. ඒකේ මොකටද ප්ලග් වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකටද මානසිකාරය යොදවන්නේ? <coughs> මොන මොකටද විතක්ක යොදවන්නේ? මොකටද චේතනා යොදවන්නේ කියන එක ඇටියට පුද්ගලයා වෙනස් වෙනවා. ඒ නිසා ඉස්සල මේ මුළු චිත්‍රෙම පේනකන් කලබලටත් යන්න අරින්න, තැම්පත් වෙන්නත් අරින්න. ඒවට එක එක කලාවල් ක්‍රම ප්‍රතිපදා තියෙන ඔක්කොම කරන්න. කරලා බලන්න දී ඇති වෙලාවේ අපි ප්‍රතිචිත දවසේ ඉඳලා මේ වෙනකම්ම හිතේ තත්ත්වය ඕකයි. අපි අර ලේචිරත් පහසුරත් කලබල වලට ප්ලග් වෙන එකයි වෙලා තියෙන්නේ. මතු පිටට. ඒක නිසා සරුවචනාංශය දේශනා කරනවා පබස්සරං ඉදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. තස්ස අසුතෝතෝ පුතුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාන. මහනි මේ හිතේ මැද හැම වෙලාවෙම ප්‍රභාසරයි. මතු පිට ආගන්තුක උපක්ලේශ වගේක් නම් තියෙනවා තමයි. බැලු බැලමට වෙන්නේ ආගන්තුක උපක්ලේශ විතරනේ. කිඳා බහින දැනත. ඒ නිසා අසෘතවත් පුතඥය මුළු හිතම කැළඹිලා තියෙන විදිහට බාර ගන්නවා. එහෙම බාරගත්ත අසෘතවත් පුතඥයට කවදාව සමාධි භාවනාව සමාධි භාවනාවක් හරියන්නේ නැහැ. මොකද නොහැකි සංඥාවෙන් පටන් ගන්න නිසා. ඊට පස්සේ කියනවා පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. තස්ස සුතවතු වරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදාන. නමුත් මාන්නේ අසුවිරු ඥාන ඇති සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා පිටපැත්තේ ලෙල්ලෙන් කොයිලාවෙත් කරදර තමයි. හැබැයි මේ කරදර තිබුණට මැද මැදේ මැද ගොබේ හැමදාම ප්‍රභාස්රයි කියලා අන්න ඒක දන්න කෙනා ওই කලබල ගණන් ගන්න ඒක විනිවිදලා පොඩ්ඩක් ඇතුළට යනවා. ඊට පස්සේ මොකුත් නැහැ. ඉතින් කවදද අපි යන්නේ කියන සුතවත් ආර්ය ශ්‍රාවක தත්වෙට යන්නේ කවදාද ඒක බුද්ධි විඳින්නේ කියන එක තමයි අපි මේ කරලා බලන්නේ. මුදට ඔරුවක් දියත් කරනකොට රැළ බින්දෙන හරියේදී හරිම අමාරුයි හතර දෙනෙක් ඕනේ නැව තල්ලු ඔරුව තල්ලු වෙයි. ඉතින් එහාට ගියාට පස්සේ දෙන්නයි පදින්නේ. ඒ දෙන දිගට මහබල් ගන්නකොට මුද මැදට යනවා මැදට ගියාට පස්සේ පෙරලෙන රැලි නැහැ. අන්න ඒ වගේ මේ කලාවේ අපි හැමදාම ඔය පෘ탁ජන භාවනාව නැත්තම් ගිහි භාවනාව කියලා කියන්නේ හැමදාම අපි දියත් කරලා ආපහු අරගන්නවා. ආයෙත් දියත් කරලා ආයෙ අරගන්නවා. ඉතින් හැමදාම අර රැළ කැඩෙන හරියේ දගල දගල ඉනවා. ගිය වෙලාවේ වෙන දෙයක් වෙන්න ඇතුළට ගියා නම් ඒකට වෙලා තියෙන ගොඩ බිම්ප පෙන්නේ නැති එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් එතකොට මොහොත වක්කාරය කියලා එකක් හැදෙනවා. අර තමන් ගොඩ වෙච්ච ගොඩ බිම පේන හරියට යනකම් දන්නවලු දැන් මම මෙතෙන්ට යන්න ඕන. මේක නැති වෙච්ච ගමන් මොහොදුන මුහුදු වක්කාරය කියලා එකක් හැදෙනවා. ඒක තමයි කම්මැලිකම නීරසකම කියලා එන්නේ. ඉතින් ඒ නිසා හොද හොද මඩේ දාන එකයි වෙන්නේ. නමුත් අර මොඩල් එක දැක්කනම් නැත්නම් මේ කියලා තියෙන එක තේරුම් ගන්න ගියා නම් ඇතුළට ගැමුරට භාවනා කරලා භාවනා පුළුවන් තරම් ඉඳ ඉඳ ඉඳ ඉඳ තේරෙනවා. මේ <clears throat> ඒකෝදි භාවය කියන එක ඒකාග්‍ර භාවය කියන එක නැති එකම චිත්තක්ෂණයක්වත් නැහැ. අපි කොහොමද ඒක ඒකට ප්ලග් වෙන්නේ නැත්නම් ඒකට මානසිකාරය යොදවන්නේ? ඒකට විතක්කේ යොදවන්නේ කියන එක තමයි අපි ශිල්පේ දැනගන්න ඕන අවස්ථානුකූලව. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමුවෙන්ම සතියේ මඟ පෙන්වීම වෙනුවෙන් ඔබ වහන්සේට නිවන් සුව පතමි. නිතරම සතිය පුරුදු කිරීමට උත්සාහ කරමින් සිටින මා අද උදේ සතියෙන් සක්මන් භාවනාව කෙලිමි. සිත කයට ඇවිත් සම්පූර්ණයෙන් gediya පිටින් ඇවිදිනවා මෙන්ද ඊළඟට කකුල් දෙක වෙනම මහත්තුරු දෙන්නෙක් ඇවිදිනවා මෙන්ද දැනිනි. සාමාන්‍ය වේගෙන් වැඩි වේලාවක් ඇවිද්ද නිසා හොඳ ව්‍යායාමයක්ද ලැබුණි. ඊළඟට පරයන්ක භාවනාවට ඇවිත් සතියෙන් වාඩි වුනිමි. වාඩි වූ මොහොතේ පටන් සතිය සතිය සතිය මාත් එක්ක යන්න මෙනෙහි විය. සිත සිත නැති සතියක් ඇත. ශරීරය හා ඉරියව්ව දැනුනි. හුස්ම දැනේ. සතියෙන් සිටී. මා වටා නිවුන බවක් හා හිස් බවක් ඇත. ඊළඟ මොහොතේ මා නොදැනුවත්වම චිත්තක්ෂණයේ චිත්තක්ෂණය යනුවෙන් මෙනෙහි වීමට පටන් ගති. එය දැනුනි. එය හරියට ශරීරය හා මේ මොහොත ඉදිරියේ පහළ සිට උඩට යන සිහින්දුම් ඉරක් වැනිය. චිත්තක්ෂණයක් දැනෙන්නට ගති. මම එහි සිටියෙමි. එම චිත්තක්ෂණ කාලය දික්වෙමින් එහි සිටියෙමි. එය අපූරු සුන්දර දැකීමකි. ඊළඟට එම ක්ෂණ తত্ত্বය හා දුම් මිර බොඳ වී ගියේය. එවිට හෙමින් හෙමින් මගේ හිස පහතට නැමි නැමි ශූන්‍යතාවයකටපත් යන්නට විය. කරවල නැත, එලියක්ද නැත, විසිතුරුදු නැත, සුවදායක తত্ত্বයක් ඇත. සතුටක් හෝ දුකක් නැත. ඇස් පියාගෙන සිටියාට ඇතුලෙන් ඇස් සැරගෙන ඇත. හිමින් හිමින් හිස නැමී යද්දී කකුල ළඟටම එන විට මම හිස ඉස්සුවෙමි. එවිට මට දැනුනේ මා බිම ඉඳගෙන ඇති ප්ලාස්ටික් බෝනික්කෙකු ලෙසය. ටිකකින් ඇස්සට බැලුවෙමි. කිසිත් නොදැනේ. ඊළඟට ඇස් පියාගතිමි. සතිය යන්න මෙනෙහි වීමක් නැතිවම මට මා නොදැනෙන නමුත් දැනුමක් ඇති නිින්ද ගියා වැනි ස්වභාවයකට ගියෙමි. එය නිවි ඇත. නිින්දත් නොනිින්දත් අතරය. සමහර විට ශරීරයේ දැනුනේ නැත. භාවනාව ඉවර වූ පසුද සතිය මා සමග ඇති බවත් මා තුල කිසි දෙයක් නැතුවා වැනි හැඟීමක් සෑහෙන වේලාවක් පැවතුණි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මොනවා කියන්න දෙන්නේ? හොඳයි කියලා ඒක නෙවෙයි හැබැයි කෙලවර. ඔය කියන්නේ ඔය තාම යන්න සූදානම් කරන වෙලාවේ ඒ නිසා මේක පුළුවන් තරම් වැඩිකරනද කවදා හෝ ඒ නිස්සද්ද භාවයේ තමන්ගේ ප්‍රകൃතිය බවත් මේ ඉඳුරන්ට ගැති වෙලා ගත කරන ජීවිතේ કૃතිම දෙයක් බවත් තේරෙනකන් ඔය පැරඩයිම් එක shift වෙන්න ඕන. අපිට දැන් වෙලා තියෙන පාළුවට ගියහම අමුත්තක් වගේ මේ ඇත්තක අරගෙන ඉන්න වෙලාවේ ප්‍රകൃතිය වගේනේ. ඒක අනිත් පැත්තට යනකම් මේ යන්න ඕනේ. මේ ඇත්තක අරගෙන ඉඳුරන්ගෙන් තොරතුරු ගන්නකම් අපි නිකන් හැම ගහපු එළදෙනක් <clears throat> වතුරේ හිටියත් කරදරයි, ගොඩ හිටියක් කරදරයි, මොනවා හිටියක් කරදරයි වගේ හැම පැත්තෙම පුදුමාකාර වදදීමක් අද දෙනවා. ඒක අපිට හුරු වෙලා. එතකොට ඒකෙන් සම්බන්ධයක් නැති තැනට ගියහම පාළු වුණා, තනි වුණා, කම්මැලි වුණා වගේ පේන එක. අනිත් පැත්තට හැරෙනකන් ගියාට පස්සේ තමයි අපිට දෙපැත්ත ගැන සමහිතක් ඇති කරගෙන භවය ගැන තීරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි උහුරු කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේක හැම ඉරියව්වෙදීම හැම තැනකදීම හැම දවසේ හැම වෙලාවකදීම මේක අතේ දුරින් තියාගෙන කටයුතු කරන්න පුළුවන් වුණොත් තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ එකකින්වත් තමන් ඇදගෙන යන්නේ ඒක දිහාවකට. තමන්ට දෙකම විවේකයක් නිදහසත් දෙකම දී ඇති හැම වෙලාවකම තියෙන විදිහට ගන්න ගියොත් විනිශ්චය කර ගන්න පහසු වෙනවා. ඒ නිසා ඔක පුළුවන් තරම් බහුලීගත කරන එකයි කරන්න ගරු ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාවේ ප්‍රධාන කමඨහන පිම්බීම හැකිලීමයි. පර්යංකයට වාඩි වූ සැනින් කයට සතිය පිහිටුවා ගැනීමට හැකිය. පිම්බීම හැකිලිම ටික වේලාවකින් සියුම්ව දැනෙන නොදැනෙන මට්ටමටපත් වේ. මෙවිට කය සහ සිත දෙකම සංහිඳියාවකටපත් වේ. මෙවිට ශබ්ද වේදනා සිතුවිලි ඇති වී නැති වී යයි. ඒවා අතරද පිම්බීම හැකිලිම අවධානය යොමු කළ හැකිය. මුළු පාරයන්කේම සතිමත්ව ගෙවමි. ශුද්ධ විපස්සනාව හෙවත් ෂණික සමාධිය යනු මෙයමද. මේ අතර සමහර පරයන්කවලදී පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන්ම නොදැනී යන අතර අතරින් පතර ශබ්ද වේදනා සිතුවිලි ඇතිවේ. කලාතුරකින් මේ කිසිත් නොදැනෙන කාලය අවකාශය ගැන හැඟීමක් නැති තත්වයකටපත් වේ. මෙය නිින්ද යාමක් නොවේ. මෙවැනි තැනක සිටිය හැකි බව දැනෙන්නේ නැවත ශබ්ද වේදනා සිතුවිලි දැනෙන සතිමත් බවට පැමිණිය පසුයි. මේ අවස්ථා සමාධියේ යම්කිසි මට්ටම්ද සමස්තය දෙස බලා සිටින විට පිම්බීම හැකිලීමද දැනෙන තත්වයට පත්වන බවත් පිම්බීම හැකිලීම දෙස පමණක් අවධානය යොමු කරගෙන ඉන්න විට පිම්බීම හැකිලීම නොදැනෙන තත්වයට පත්වන බවත් හැඟේ. මා අනුග්‍රහ කළ යුත්තේ කුමන අවස්ථාවටද? වැරදි ඇතොත් නිදුස් කර දෙන්න මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. ලියුමේ දෙපොලක අවධානය යොමු කරන්න තිබුණා මේ සම චනමාත්‍ර විපස්සනා චනමාත්‍ර සමාධියද විපස්සනාද නැත්නම් මේ සමාධි අවස්ථාවද කියලා ඒ ටික අයින් කෙරුවොත් මේ ලිපියේ තියෙන දේවල් සතිය තුලින් පමණක් බලන්න ගත්තොත් සති ආලෝකයෙන් විතරක් විස්තර වෙන්නේ අරමුණක් ඇති සතිය සහ අරමුණක් නැති සතිය. අරමුණක් ඇති සතිය තමයි ආධුනිකයට උගන්වන්නේ. ඒක බොහෝ විට රූප කර්මස්ථානයක් වෙනවා. ඊට පස්සේ අරමුණ ගෙවෙන්න ඇරලා ගෙරුණාට පස්සේ සමාධිත විපස්සනා පැත්තක දාලා අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන්ද කියන ඒක සාමාන්‍යයෙන් හිතන්න අමාරුයි ඒ හුඟ දෙනෙක් හිතන්නේ සතිපතන් අරමුණක් ඕනයි කියලා. එහෙම තමයි මේ ගුවන් යානේ අඳුරගන්න ඉස්සෙල්ලා කවුරක්වත් හිතුවේ නැහැ යකඩයක් ආහසේ පාවෙයි කියලා. ඒක මේ කිලෝ ලක්ෂ දෙකමාරක්. 5 star වගේ ප්ලේන් එකක්. ඉතින් ඒක අහසේ යනවා. ඉතින් පොළොව දිගේ යනකොට නම් අපිට හිතා ගන්න පුළුවන් මේක මේ වාහනයක් යනකොට drive කෙනෙක් කරනවා වගේ. නැත්නම් යම් වේගයක් ආවට පස්සේ මේක ගුවන්ගත වුණාට පස්සේ ඒක සමු ගන්නවානේ. පොළොවෙන් සමු ගන්නවා. ඉතින් එතකොට මේ ඇඟ ටිකක් කිලිපොළන ගතියක් එනවා. ඒ මෙහෙම ප්ලේන් එක උස්සන වෙලාවේ ඒක ආගිරි ගන්න උස්සනකොට බිස්නස් කාර්යයේ කකුල් දෙක උස්සගත්තලු. බර වෙලා කකුල් දෙක නිසා ප්ලේන් එක කඩන වෙටේදී. මොකද ඒක උත්සනට පොඩක් බය හිතෙනවා කාටත් ඒක හිතෙනවා. ඒ නිසා මේ උපස්තරයක් දිගේ ගිහිලා ඝන උපස්තරයක් දිගේ ගිහිලා වාතරලයක මේ ගන්නවයි කියලා කියන්නේ අරමුණ අතහැරිනවයි කියන්නේ. ඉතින් අරමුණක් අතහැරියාට සමතුලිතභාවයක් තියන්න පුළුවන්. ඒරෝඩයිනමික්ස්. ඉතින් ඒක තමයි අපි මේ භාවනාදී පුරුදු කරන්නේ අරමුණක් දීලා. මෙහෙ මෙහෙමයි කියන්න ඕනේ සම්පූර්ණ කතාව කියනකොට. ලෝකේ කිලෝරක් නැතුව අරමුණ ඇසුර කිරීම තමයි කාමරාගය කියන්නේ. ඒ නිසා අපි නන්නත්තර වෙනවා. ඒ නිසා සරුවචනාංශය අපිට කියනවා මේ කාමරාගේ අතාරීමට එක නිදහස් උදාසීන මධ්‍යස්ථ අරමුණ තොරණ එහිම හිත පාත්තන්න කියලා. ඒකට අපි ඒක සතිය කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දාන්න දෙයක් තමයි ඕන අර ඕන අරමුණට සතිය දැම්මට පස්සේ සතියෙන් බලනකොට අරමුණ ගෙවෙනවා. ඉතින් ඊට පස්සේ ඒක බයක් කරගත්තොත් යෝගාවචරයා ඒ අරමුණ ගෙවුනා කියලා චෝදනා කරනවා. ඉතින් කමඨාන් සුද්ධ කළා සුද්ධ කළා කියනෝනේ. අරමුණ කාමේසා කාම තණ්හාවයින් කරගන්න දුරු අඩේට ගත්තට ඕක දිහා බලන්න ඕක ගෙවෙනවා. ගෙවුනට බය වෙන්න එපා. ඕක ගෙවෙන්න ගෙවෙන්න සති වැඩෙනවා. ඉතින් මේ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ හුඟ දෙනෙක්ගේ. මොකද හුඟ දෙනෙක් අර කාමයට වගේම අරමුණටත් ආස කරනවා. නමුත් යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් අරමුණ ගෙවුනට පස්සේ දැන් සතියක් තියෙනවා. ඒ සතියට කියනවා අනිමිත්ත සතිය කියලා. නිමිත්තක් නැති. ආලම්බනයක් නැති. ඉතින් ඒක හිතා ගන්න බැරි වුණාට දැන් මේ ප්ලේන් එක දාන්න නිසා අජටවකාශ ගමන් නිසා අපිට හිතා ගන්න වෙනවා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ යෝගාවචරයයි අරමුණක් නැති සතියට යනකොට අවදි භාවේ නැති වෙනවා. ඉඳුරංගෙන් ඈත් වෙනවා අපි. නමුත් කවදාද හිතන්න අරමුණක් නැති සතියට ගිහලා ඒකට අවදි වුණයි කියලා. ඒක හරි අමාරුයි. ඒක හිතා ගන්න අමාරුයි. ඒකට මට්ටම් දෙකකින් ගුඪ තත්ත්වයකට, গুপ্ত තත්ත්වයකටපත් වෙනවා කරන්න පුළුවන්. ගිහිල්ල ඉවරලා අරමුණක් නැති තැනට ගිහිල්ලා සතිය පවත්තලා කලබල වෙන්නේ නැතුව ඒකට අවදි වෙනවයි කියලා කියන්නේ අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. අනිමිත්ත සමාධිය විතරයි නිවනට යන්න උදව් කරන්නේ. නිවනට යනකොට අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා මේ දොරටු තුනක් එනවා අරමුණක් නැහැ. කාම අරමුණු නෙවෙයි භාවනා කරන අරමුණක් නැහැ. අපණීත කියලා කියන්නේ අරමුණු තියෙන තාක්කල් අනාගත සැලසුම් තියෙනවා. අරමුණක් නැතුව යනකොට අනාගත සැලසුම් නැහැ. පණීති නැහැ. ශුන්්‍යත කියලා කියන්නේ මේ දේවල් නැහැ. අපිට මනින්ට කියන්න පුළුවන් 3 dimensional මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා ඒකේ මුලක් මැදක් අගක් නැහැ. ඒකේ කුණුවෙන්ට දෙයක් නැහැ. ගැට ගැහින්න දෙයක් නැහැ. ආහන්නේ වගේ தත්ත්වයට යනකොට අර කාම ලෝකේ හිටපු හිට රේකී ක්‍රමයට කල්පනා කරපු දේවල් එක්ක හැප්පිච්ච හිතට බංකොලොත් භාවයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිකන් උන්හිටි තැන් නැතුව යනවා. ඉතින් යෝගාවචරය නැවතත් අර උන්හිටි තැන් නැති වෙන හිතට උන්හිටි තැන් ලබා දීම සඳහා තමයි මේ රණ්ඩුව මැරෙන්න හදනවා. ඉබ්බදියට දාන්න හදනකොට මැරෙයි එපා කියනවලු ඒ වගේ. ඉතින් කවදා හිතා ගන්න ඒක නෙමෙයි බුදුහමරොත් එක්ක තුල අපිට යන්න තියෙන්නේ අරුණක් නැති වුණත්. ඒකේ නොදැනුවකමක් ආවත් ඒකත් දැනුමක් ඇති කරගෙන මේක හරහා තමයි යන්න තියෙන කියන එකට අනුග්‍රහ කරන්නට දැනෙන එකට අපි කියන යෝනිසමංස්කාරය කියලා. ඒකට අපිට තේරෙනවා මෙතෙක් කල් මොකක් අල්ලකටද නැටුවේ කියලා. ඉතින් ඒ නිසා සතිය පැත්තෙන් බලනකොට මේ කියන්න තියෙන්නේ අරමුණක තිබුණ සතිය, ආරම්මන සතිය දැන් අනාරම්මන තැනට යන්න හදන අවස්ථාවක් තියෙන්නේ. ගොඩ පෙරක දෝරුකම් දෙනවා හිත මේක සමාධියද කියලා බලපන් මේක විපස්සනාද කියලා බලපන් කියලා ට්‍රැක් එක මාරු කරන්න හදනවා. දැන් මේක සතිය දිගේම විස්තර කරගෙන යන්න කවදාද යෝග තමන්ගේ හැබෑනි වහන ඕකට ගියාට පස්සෙත් පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ක්ෂණ සම්පත්‍තිය වැටුණා නම් ඊට පස්සේ තේිනවා මේ ඉහළට ගියත් ප්ලේන් එකේ ඒකේ සමතුලිත භාවයක් තියෙනවා. ඒරොඩයිනමික්ස් තියෙනවා. අන්න ඒක තේරුම් ගත්තනම් කියනවා මනුස්සකම සපිරෙනවායි කියලා. ඒ නැත්තම් ගෙයි ගෙම්බ වගේ එකම පැත්තක් අල්ලගෙන ඒකටම රණ්ඩු වෙවි ඒකටම දබර කර කර මේ රූප ලෝකෙම නටන ලෝකයක් නෙදී. ඒ නිසා මේක සමාධි සතිය පැත්තෙම විස්තර කරගෙන යන් කියන එකයි මගේ අදහස. මගේ යෝජනාව. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනා අත්දැකීමක් පැවසීමට අවසර උදෑසන වඩාත් ඵලදායක සක්මන් භාවනාවකින් වරහන් තුන මිනිත්තු 50ක් පසු මම ආනාපාන සති භාවනාවට හිඳගත්ෙමි. වෙනදා මෙන් නොව ආනාපානය තුනී වී නොපෙනී යාමට මෙවර කල්විය. වරහන් තුන පැය භාගයක් පමණ. එවිට අඩ නින්දේ සිටිනවක් වැනිව ටික වේලාවක් ඉන්පසුව ගත විය. මගේ සිත තද නිශ්චල භාවයකටපත් විය. කොපමණ වෙලාදයි නොදැනිමි. ඉන්පසු ඊතා ඝන නිල් පැහැති ආලෝකයක් ඇති වී කැඩි කැඩි ගියේය. තවත් රූප ශබ්ද හා වෙනත් අරමුණු ඇති වී මොහොතින් කැඩි කැඩි නැති වුණි. මම හිතෙන්ම මේවා මොහොතකට නවත්වා ගැනීමට වරහන් තුල ග්‍රාස් වෙර දැරුවත් එය නොහැකි විය. ඉන්පසු මට ඊටත් හදබල ශෝකයක් හා වරහන් තුල disappointment feeling ඇවිත් එයත් මොහොතකට පසු නැති විය. මගේ ළඟින්ම සිටි මිතුරෙකු නැති වූ පසු ඇතිවන ශෝකය වැනි අත්දැකීමකි. ඉන්පසු සියලු දේ නිවි ගියේය. වරහන් තුල no feelings and perceptions. මෙය කොපමණ වෙලා තිබුණේ දැයි කිව නොහැකිය. ඉන් නැවතත් ඉන් නැවත රියැලිටි එකට ආපසු මනසේ මීදුමක් වැනි සුවපත් දායක ෆීලිං එකක් විය. මෙවැනි අත්දැකීමක් දැනට අවුරුදු 7කට 8කට පමණ පෙර රිට්‍රීට් එකකදී ලැබුණද මේ ඇති වූ අත්දැකීම ඒට වඩා ඒට වඩා ඉතා පවර්ෆුල්ය. මේ අතරතුරදී ආලෝක රූප ශබ්ද ඇති වී නැති වී යන බව අත්දැක ඇතත් මෙවැනි ශෝකයක් ඇති වී නැත. ඒ නිසා මේ ඔබ වහන්සේට පැවසිය යුතු බව සිතුනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවනින් සැනසේවා. මේකෙත් සඳහන් කරලා තියෙනවා ඒ වෙලාවට ලুকু බලාපොරොත්තු සංයම කඩාවැටීමක් කියලා. ඒක නিত্য සංඥාව නිසා එන එකක්ද අනිත්‍ය සංඥාව එන එකක්ද කියලා කියන්න බෑ. නিত্য සංඥා කියලා කියන්නේ දේවල් කැඩි කැඩි යනකොට ඒක ස්ථාවර කරගන්න හදනවා. ඒක පිළිබඳ පශ්චාත්තාවයක්ද නැත්නම් පළවෙනි වතාවට අනිච්ච සංඥාව එනකොට එන සතුටක්ද කියන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේ මේ පතුලෙම්ම එන්න පටන් ගන්නවා වේරම්බ වාතය වගේ උඩට. නමුත් ඒ කනගාටුවක්ද සතුට සද්ද කියලා කියන්න බෑ. ඒක පුළුවන් තරම් පුරුදු කරනකොට තේරෙනවා මේ භාවනාවේදී ඒ අපි මෙතෙක් කල අරගෙන ගිය මේ දේවල් නිට්ටයයි සුඛයි සුබයි කියන දේ වෙනුවට පැහැදිලිවම මතුවෙන හැම දෙයක්ම එතන එතන සුණු විසුණු වෙලා යනවා. ඒ බලා සිටීම නිසා සතුටකුත් තියෙනවා. ඒ කියන්නේ අපි භාවනා නොකර නිවන් නොදැක්කට ඒක පිළිබඳව පොඩි අගේ කිරීමකුත් හිතේ තියෙනවා. අසුතත් පුතඥයෙකුත් ඒක තියෙනවා. ඉතින් මේකට යන්න දෙනවා මිසක්ක මේක කරපම් මේක කරපම් කියලා අත දාන්න යන්න නරකයි මේ වෙලාවේ. ඒ වෙලාවේදී මරණය සුළු වේලාවකට බුද්ධ විදිනවා. මාත් මේ වගේ මම මේ අල්ලගෙන ඉන්න දේවලුත් මේ වගේ කියලා. ඉතින් ඕක එක සැරයක් නෙවෙයි කීප වතාවක් වෙන්න පටන් ගත්තට පස්සේ අපිට හිතෙනවා මේ ඇසුරු කරන කට්ටියත් එක්ක සම්බන්ධය අඩුවේ කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ওই සම්බන්ධය එහෙම තියනවා. නමුත් ඒව පිළිබඳව ලොකු බලාපොරොත්තු නැහැ. ඉතින් ඒක මරණ වේස්තිදී වෙනවට වැඩිය කල්ලාතු ඒකට සූදානම් වෙලා හිටියානම් මේක ශූන්‍ය දෙයක් මේකේ තියෙන්නේ මේකේ සම්බන්ධකම් වගේක් තියෙනවා ඒක නැත්තේ නෑ. නමුත් ඒක ඉතින් අපිට පාන්නේ කරන්න බෑ යනවායි කියලා ලෝකේ ශූන්‍ය විදිහට බැලුවොත් ශුඤ්‍යතෝ ලෝකෝ අවකස්සු මච්චු රාජාන පස්සති කියලා තියෙනවා. තමයි ශූන්‍ය විදියට ලෝකේ දිහා බලන්න දන්නවනම් මායයට මාව පේන්නේ නැතු වෙනවා කියලා. මට මැරෙන්න බෑ ඊට පස්සේ. මරණයට ඇවිල්ලා හෙල්ලෙන් අනිට තැනක් නැතු වෙනවා. මොකද දේවල් තියෙනවා තමයි. ඒක නිසා වැල්ලෙන් හදව මාලිගාවක් වගේ. වැල්ලේ ලියපු අකුරු වගේ. වතුර ලියපු අකුරක් වගේ තියෙනවා. ඉතින් ඒකේ වගේ කැඩි කැඩි යන එකට වරුදු කරනකොට ජීවත් වුණාට ජීවත් වෙන අයත් එක්ක හිටියට ඕනේ නැති පෛරුපාදාන කන්නේ. ඒ කියන්නේ තරහ වෙලා නෙමෙයි. ඉතින් ඒක මේ පිරිමින්ට වැඩිය ගෑනුන්ට අමාරුයි අමාරුයි වගේ එකක් පේනවා. මම දන්නේ නැහැ ඉතින් මම ගෑනු කෙනෙක් නෙවෙයි නිසා මට තේරෙන්නේ නැහැ මම මේ කිව්වට තරහ වෙන්නත් එපා. මේ ඇලි ගලීව ආදේට තියෙන ආසාව. මරුණත් කමන්නේ වවුලේ කට්ටියත් එක්ක ඉඳලා මැරෙන්න ඕනේ කියන කුණු හරප જાති කතාවක්. මෙන්න මේ වගේ බෙහෙත් පෙතිව බඩ යන දෙතරක් විතර දුවිලා බඩේලිය ගියා නම් තේරෙනවා මේ ගියව ඔච්චරම මේ දරුවන්ටයි අම්මටයි තාත්තටයි වත්තුටයි බුදලෙටයි ඔච්චරම ආතනම් ගිය ආත්මේ කට්ටිය ගැන දැන් මොකද සලකන්නේ නැත්තේ පවුනේ එහෙම කරන එක හොඳ නැහැ දැන් ගිය ආත්මෙත් ওই වගේම කන්දලයක් දාලා ඉන්න ඇතිනේ කොහේ හරි දැන් ඒ අම්මා අසනීප වෙලා දන්නෙත් නැහැ දීවැඩියාවක් දන්නෙත් නැහැ මොකක්වත් දන්නේ නැහැ දැන් මේ අම්මා අල්ලගෙන නටනවා පුළුවන් තරම්. දැන් මේ අම්මත් තැල්ල කියලා දාව ගැරන්ටි අම්මා කෙනෙක් හරි බලු අම්මා කෙනෙක් හරි ළඟ දාසේ ඔන්න බලු අයිතිවාසිකම් ගැන සටන්. ගැරන්ටි අයිතිවාසිකම් ගැන හටන. తත්‍ර తත්‍රා විනන්දන යانے යන තැන අල්ල ගන්න. ඉතින් ඒක නිකන් ඈත් වීමක් අතේ පොල් තෙල් ගහ ගැනීමක් වෙනවා මේක. ඒක එන්නේ එන්නේ වැඩි වෙනවා. එන්නේ වැඩි වෙන්න වැඩි වෙන්නේ ඒක මට්ටමකදී එක සැරේ ඔක්කොම ආවොත් පිස්සු හැදෙනවා. ඒක දරා ගන්න බෑනේ. ඒසත් ටික ටික සීසන් කරනවා. ඒ සීසන් කරනකොට ඉදිරියට යන්නේ නිවන අරමුණු කරන එකට විතර. අනිත් එකට පිස්සු හැදෙනවා. අනිත් එකට ෆාස්ට් ෆෝවර්ඩ් නෙමෙයි ෆාස්ට් රිවර්ස් දාගෙන ගෙදර යනවා. එමෙක ෂුවර් නෙමෙයි බුදුහාමතුරු නැති වුණාට අවුරුදු 2600ක් ගත වුණාට සාසනේ තියෙනවා. භාවනා කරොත් බඩු ෂුවර්. ඉතින් ඒක දැක්කට පස්සේ උඟ දෙනෙක් සයිකියාට්‍රික් කෙනෙක් හොයන්න යනවා. නැත්තම් අපනූලක් ගැට ගහ ගන්නවා. මේ කතරගම දෙවියෝ ඇවිල්ලායි කියලා නැත්නම් සුවන සමන් දෙවියෝ ආන්දර ඇවිල්ලායි කියලා ඉතින් নানা ප්‍රකාර දේවල් මේ භවනා ලෝකේ තියෙනවා. ඒ නිසා මේ සමුහයක් එකතල මේ කතා කරනකොට ඕක පිළිබඳ තියෙන ගූඪ බය නැති වෙලා අපි පොඩි සූදානමක් වෙනවා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කළා තියෙන එක ප්‍රකාශ කරන්න. වෙන දේ ප්‍රකාශ කරන්න බබාගේ භාෂාවෙන්. එතකොට අපි නැවත නැවතත් ඒක කිරීමට සෙල්ලක්කාර විදිහට කිරීමට පෙළඹෙනවා. නමුත් මේක ගොඩක් සීසන් වෙන්න ඕනේ. වෙලා තමයි අපි මේ ලෝකේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න නැත්නම් මම කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න යන්නේ එක ජවනිකාවකින් නෙවෙයි ජවනිකා රාශියක් යන්න ඕනේ. එතකොට වෙන මේ මේරීම දාන දීලවත් පොත් කියවලාවත් මොනම දෙයකින්වත් ගන්න බෑ. It's a matter of time. කාලයටම ඉඩ දීලා වැඩ කරන්න වෙනවා. ඊළඟට ධර්මය හා සාමාන්‍ය ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ ධර්මය ගැන ප්‍රශ්නයකි. සතියෙන් පසු විදර්ශනාව වැටුණු බව යෝගාවචරයාට අවබෝධ වන්නේ කෙසේද යන්න ඊතා සරල ලෙස කියා දෙන්නේ නම් කියා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය මේ ආත්මේම අවබෝධ වේවායි පතමි. නිදුක් නිරෝගීකම ඔබ වෙත නිතර රැඳේවායි පතමි. ඒ කියන්නේ සතිය වඩනකොට අරමුණ පේන්නේ කොහොමද කියන එකෙන් තමයි අහගෙන ඉන්න එකට දල හැඟීමක් ගන්න පුළුවන් මෙයා බලන්නේ කොයි අතරද කියලා. ඉතින් සත්‍ය සත්‍ය වඩනකොට අරමුණ පේන හැටි කියන්නේ නැතුව කොහොමද මේක සමතර විපස්සනාට දාන්නේ කියන එක අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ. චිත්‍රය කන්න කැන්වසයක් තියෙනවා. ඒ නිසා සත්‍ය වඩනකොට තමන්ගේ මූල කර්මස්ථානේ පේන හැටි මෙහෙමයි කියලා කියන්නේ නැතුව මේ වහන එක ගැන කියන්න තියෙන්නේ මේ බබා හම්බෙන්න ඉස්සෙල්ලා කේන්දරේ ලියලා දෙන්න කියනවා. ඉතින් මේක හම්බ වෙනකම් පොඩ්ඩ හිටපන්කෝ. එතකොට කකුල් දෙක දිගේ අරපුවාම පේනවා මේක මොකಾದ කියලා. ඒක තමයි වෙන්නන්නවත් කියලා කියන්නේ අම්මට ඉස්සල්ලාම ඕම් බලපන්. ඉතින් ඕක දන්නේ නැතුව කල්ැතෝ කියලා ලියන්න උපත්ති වෙලාව දන්නෙත් නැහැ. මේ මේක මේ ධර්මද්ද කම්බාය කම්බායද්ද මේ සාරියද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා කියනවා කමටහන වාර්තාව ලියනකොට තමගේ මූල කර්මස්ථානයේ වැටෙහිච්චටි ලියලා ඉතින් ලියනකොට ඒ කියන කියමනේ ඔය ඔක්කොම තොරතුරු තියෙනවා. ඒක නොකියන්න තියෙන මේ ගතිය මං චපලකම කියලා කියන්නේ නැහැ. ඒ තමයි මායя කියන්නේ. තමයි කෙලස් කියන්නේ. තමයි භාවනා කරනකොට වැටෙන දේ කියන්නේ නැතුව අපිට ගොඩාක් දේවල් දැනගන්න ඕනේ. තනි කර ණයට ගත්ත දැනුම. ඒ නිසා ඒ ප්‍රශ්න කරු ඇදලා ගමුද එළියට. අපි මේ ටික කියන්නේ නැතුව කිව්වනම් මට එන්න ඉඩ තිබ්බා. කැමැතිද කියන්න තමයි සතිය වඩනකොට අරමුණ පේන්නේ කොහොමද කියලා ඒ කියන වචන හැම එකකම බොහෝ විට ඉංගිය තියෙනවා මෙයා යන්න හදන්නේ සමතර විපස්සනාටද කියලා. ඉතින් ඒක කියන්නේ නැතුව මම මේක හිතලා කිව්වොත් එහෙම කොහොමඩක්වත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඒ කමඨාන් වාතාව ලියනකොට ප්‍රශ්නේ වළංගුයි. හැබැයි මේ භාවනා කරන වැඩ හිච්ච දෙය කියලා නම් උත්තරයක් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් theory for the sake of theory කියෝ කියව ඉන්න පුළුවන්. ඒක එච්චර හොඳ නෑ මේ වගේ සාකච්ඡාවලදී දිනු කරන්න ප්‍රොමෝට් කරන්න. එයා කට උතරේ දුන්නොත් එහෙමනම් අපිට පුළුවන් ඒකත් එක්ක ටිකක් විග්‍රහයක් කරන්න. දන්න තරමේ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්ස මම එදිනෙදා වැඩ කටයුතු වලදී සතියෙන් සිටීමට බලමි. දවසේ එදිනෙදා වැඩ කටයුතු වලදී සතිය වඩන්නට පුරුදු වෙනවා නම් ඇයි අපි මේ පරයන්කයක් හා සක්මන් භාවනාවක් වෙන වෙනම කරන්නේ? ඇයිදයි මට ප්‍රශ්නයකි. සතිය වැඩිම තව තවත් දියුණු කිරීමකට කිරීමකටද මේ අපි කරන්නේ. එය එසේනම් අපි මැරෙන කම්ම පරයන්කය හා සක්මන් භාවනාව දිනපතා පැය කීපයක් කළ යුතුයද? ධර්ම කරුණු වලින් අඩු මට කරුණාවෙන් මේට පිළිතුරක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකදී අර මේ මූල ධර්ම හැටියට කියන අපිට අපිට රචනාවක් ලියන්න පුළුවන් නම් නැත්නම් ලේඛනය ලියන්න පුළුවන් අපි අකුරු ඉගෙන ගන්න ඕනද වචන ඉගෙන ගන්න ඕනද වාක්‍ය ඉගෙන ගන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් රචන ලියන්න දන්නවනම් අවශ්‍ය නැහැ. නමුත් ඒතියෙදිත් අපි දන්නේ අපි රචනයේ ව්‍යාකරණ හරියද නන්නනල ભેදේ හරියද කියලා. ඒ නිසා කොච්චර රචන ලියන්න පුළුවන් වුණත් අපි වරින් වර අකුරු පිළිබඳ අවධානය වරින් වර ව්‍යාකරණ වචන පිළිබඳ අවධානයක් අවශ්‍යයි. එහෙම නැත්තම් කියන්න තියෙන්නේ සරුවචනාංශේ බුදු වුණාට පස්සෙත් භාවනා කරලා තියෙනවා. මොකටද භාවනා කරන්නේ? පාර්ලේ වනේට ගිහිල්ලා මාස 3ක්ම කියලා තියෙනවා. පින්නපාත ආහාරක භික්ෂුවක් ඇරපිස් කියන එකට මාව හම්බෙන්න දෙ එන්න දෙන්න එපා මම විවේක ගන්නවා කියලා. ඉතින් මොකට එහෙනම් සරුවචනංශේ භාවනා කරන්න. ඒක නිසා මතක තියාගන්න මේක එක පැත්තකට නෙවෙයි දස දිශාටම වැවිලා ඒක පරිණාමය වෙමින් යන ගමනක්. ඒක නිසා රීකී ක්‍රමයට අපිට හිතලා කරන්න අමාරුයි. ඒක නිසා කොච්චර භවනා කරත් දැන් මම ලොකු සාංශය ආශ්‍රය කරා 88 ඉඳලා 91 වෙනකන් මම බැලුවා කොයි වෙලාවෙත් ලොක්කයි වැඩේ භාවනාව. ඉතින් මම පැත්තකට කරලා ඇහුවා දැන් ඉතින් ඔබ වහන්සේ වගේ කෙනෙක් මොකටද මේ මේ? ඒකෝට අපිටත් කම්මැලි හිතෙනවානේ. මේක අපි හිතන්නේ මේ එක්සෑම් එක ගුණරසයේ පොත් ටික විසිකරන්නම් කියලා අපි හිතන්නේ. ආයේ තවත් මේක තියාගෙන කටපාඩම් කරන්න උනොත් එහෙම. ඉතින් ලොකු සාංශය ටිකක් අත්තර කතාලා කිව්වා මේ ලෝකයේ අපි ලබන ජය පරාජය නෙවෙයි ඉතුරු වැදගත් වෙන්නේ අපි මැරුණට පස්සේ ඉතුරුලා තියෙන ආදර්ශේ. ඒ නිසා භාවනා කොච්චර දියුණුවත් තමයි දිගටම නිතිපතා භාවනා කරන්න මොකද භාවනා දියුණු වෙච්ච එකනට කාලසටහන කරන්න ලේසි. අහන දියුණු නැති එකනට දහසකුත් කරදර තියෙනවා. ඒ නිසා නිටතරම ආදර්ශයක් විදිහට භාවනා කරන්න ඒක මෑතක ලොකු ස්වාමීන් වහන්සේට වැඩිය මම ආදර්ශ දැක්කේ මේ බුදු පඬිස්සවාංශගේ කිසිම වෙලාවක මොනම වෙලාවකවත් අල්ලාව සල්ලාප නැහැ. කතා කරනවා හරියට උසාවියට ගියා අදාළ කාරණේ කතා කරා ඉවරයි. ඉවරචි ගමන් කියන හරි දෙයියන ඉවර කරලා එළවනවා. කිසිම වෙලාවට යෝගාවචරේකට හරි දැන් ගිහිල්ලා වැඩ ටික කරගන්නේ නැහැ. හැම වෙලාවෙම පැවිසි අතර මතක් කරන සතියින් ඉඳී. ඉතින් ඒක ටිකක් සැර වැඩි ඇති ඒක රෙජිමෙන්ටේෂන් වැඩි ඇති. නමුත් ඒ ශාංශ තමයි ඒ විපස්සනා ලෝකේ සක්විති රජු රෝගේ හිටියේ. ඉතින් ඒක නිසා අපේ හිතට নানা ප්‍රවිධියට මේක පොඩ්ඩක් හැල්ලු කරගන්න උත්සාහ කරනවා. ඒවට තමයි කෙලස් කියන්නේ. අධි කුසලයේදී ලාමක කුසලයට හිත හරවනවා. ඒක දෙවෙනි කෙලස් මාරසේනාව කාමාතේ පටමාසේනා ဒ ුතිය අර්ථි උච්චති. අර්ථි කියලා කියන්නේ අඩු අව බාල කුසලයට හිත යොදවනවා. අධි කුසලයට යන දෙයට අධි කුසලයට කම්මැලිකම කියලා ඒකට කියන්නේ. ඒ නිසා ධර්ම දැනුම නැත්තම් දිගට භාවනා කරන්න කරනකොට කාලයකට තමයි ධර්ම දැනුමත් ලැබෙයි භාවනා දැනුමත් එක්කම. ඒ නිසා අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ සම්ප්‍රදායක මේ තාක්කල් කාටවත් ඒක කඩන්න බැරි වුණා. ඒ මොකද ආධුනිකයටත් වැඩිය ප්‍රවීණයා නිතිපතා ධර්ම ගෞරවයේ යුක්තව කාලසටහන කරනවා. ඒක වතක්. බයට කරන දෙයක් නෙවෙයි. ඒ වගේ මේකට හේතුවකුත් තියෙනවා. යට යට හොඳ කරුණකුත් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් හොයනවා නිදහසට කන්නු ලේසි ක්‍රම ඒක මාරේක් බව කෙලස් බව කල්පනා කරන ආදුනිකයා ආරම්භ වීර්යයෙන් යුක්තව දිගට වැඩ කරනවා. ඊළඟට තියෙන සාමාන්‍ය ප්‍රශ්නයක් ගරු ස්වාමීන් වහන්ස සක්මන ඔබ වහන්සේ දේශනා කළ පරිදිම කරමි. එහි ගැටලුවක් නොමැත. පරයන්කේද සාර්ථක බව හැඟේ. මගේ ප්‍රශ්නය කුඩා පුටුවක වාඩි වී සිටීමයි. බිම හිඳගෙන වාඩි භාවනා කිරීමට තත් කළද ඒ ශරීරයට අධික පීඩාවට පත් කරන බැවින් කළ නොහැක. භාවනාවේ ඉදිරි දියුණුවට මේ බලපායයි සිටේ. ඔබ වහන්සේගෙන් බණ අසා ඊතා කුඩා කලකින් දියුණුවක් ලැබිමි. නිවන් මගට මේ භවයේම භවයේදීම යාම මාගේ ඒකායන අදිෂ්ඨානයයි. මේ සඳහා ඉඳගන්නා ආසනය ගැනද ඕදනක් දෙපා නමදායි දිමි. ඔබ වහන්සේ බුදුන් නොමැති කල බුදුවරේක්සේ කරන්නා වූ මේ මහා ධර්ම දාණය හැදු වැඩු දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් නිවන් ළඟා කර ගැනීමට උපනිශ්‍රේ වේවා. අපි දෙවෙනි සැරේ බුරුමේ යනකොට අවිතික සංඝාසල හතර නමක් ගියා. ඒ හතර දෙනා ආසන සයි මට්ටම් හතරක ආසන හතරක් කරන් ගියා. ඒ ගිල්ලත් හොයන්න පුළුවන් මං හිටු මාස දෙක අවුරුදු දෙක තුනක් වෙනකොට මමත් මේ හදන්න පටන් අරගත්තා නමුත් හොඳ බැරි තමයි විමිඳ ගන්න එක. ගියාට පස්සේ ඒ කාමකේ හොඳට ශාසනයක වාඩිලා ඉන්න භාවනාව හොඳයි. ඉතින් කමඨාන් සුද්ධ කරන වෙලාවදී කතා කරලා කියලා තියුණා ඔය වැඩේ හරියන්නේ නැහැ. තමයි ජනතනක වාඩි වෙන්න පුළුවන්කම හදාගන්න. නැත්තම් පුටු පුටු ගන්න වෙනවා. යන යන පුටු පුටු ගන්න වෙනවා මේ මොකක් හරි ඊළඟ යන්න කිව්වොත්. ඉතින් අර ස්වාමීන් කිව්වා මට මේ වැඩේ කරන්න පුළුවන් නේ ඒ උසට ගියොත් තමයි කියලා. ඊට පස්සේ කිව්වා දවසට අඟලා අඟලා අඩු කරන්න කියලා. <coughs> අඟලක් අඩු කරලා බලන්න. ඒක හොඳට පදන් වුණාට පස්සේ තව අඟලක් අඩු කරන්න. අනේ එනකොට ආසනයක් නැතුව වාඩි වෙන්න හිත ඇවිල්ලා හිටියා. ඉතින් ඒක හරි පුදුමයි. ඒ මාතෘකා ප්‍රශ්නේ ඒක නම් උත්තරයක් තියෙනවා. පොඩ පොඩ පොඩ පොඩ අඩු කරන්න. ඒ මේ පන්දි ස්වාමීන් වහන්සේ වරුමේ ගාල්ලේ අපේ සංස්ථාවේ පරිනිස්වාංශේ එක දවසක් ආවා අපි ඉන්න කාලේ මේ අපේ ලොකු ස්වාංශේ බලන්න. ඒක ඉතින් ලොකු වෙනසක් ඉරයි හඳයි දෙක එකතු වෙනවා වගේ. එනකොට මේ දැන් පරිනිස්වාංශයට ඇවිදින්න බෑ වයසයි. මම හිතන්නේ 80 පැනලා. ඉතින් ඊට පස්සේ මේ රෝද පුටු පාරක් තියෙනවා නිස්සන වලට යන්න. ඒක කැඩිලා. ඉතින් ඒක සුද්ධ කරලා පරිනිස්වාංශේ වාහනේ බැසට පස්සේ ඉතින් කට්ටිය මේ කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ පුටුවකයන් කියලා. දැන් ඉතින් මොනව කරන්නද දැන් පුටු පුටු ගන්න තමයි වෙලා තියෙන්නේ කියලා. ඒක සාධාරණයි. මොකද අවුරුදු 60 70ක් ගියාට පස්සේ නමුත් මේ පුළුවන්කමදී පුටු පුටු ගන්න ගියාම නිකන් සවුත්තුයි වැඩි. ඒ නිසා පොඩ පොඩ අඩු කරන්න. ඒ නිසා මට නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරාට මට කියන්න තියෙන බීමට බහින්ද කියලා තමයි. ඔය කියවන එකටත් එක්ක කියන්නේ මම මේ. ඒ කියන්නේ අපේ ලිඛිත ප්‍රශ්න සමාප්තයි. ඊයේ තිබුණේ අපිට ඉවර කරගන්න බැරි ප්‍රශ්න තෝගයක් අද තියෙනවා තව ඉතුරු වෙලා වෙලාව. කාට හරි මේ දීපුත්තර වල තියෙන පැටලවිලි ස්වරූපයක් හෝ තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා වෙන සභාවට මාතු කරන්න ප්‍රශ්න තියෙනවා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. ලිඛිත ප්‍රශ්න වල ඉස්සෙල්ලා ප්‍රශ්න නා ස්වාමීන් වහන්ස මම නෙවෙයි ඉදිරිපත් කරේ. මම නෙවෙයි ඒක ඉදිරිපත් කරේ නමුත් ස්වාමීන් වහන්ස මටත් ඒ අත්දැකීමක් තියෙනවා මේ භාවනාවට ඉඳගත්තට පස්සේ ටික වෙලාවකින් ශරීරේ වැනෙන්න ගන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ <coughs> ඒකද ස්වාමීන් වහන්ස මේ ටිකක් ඒක පරිේෂණ මට්ටමින් බලුවා මේ එහෙම ශරීරයේ ඉදිරියට නැමෙන එක දැන් ඉස්සසලා මම කොහොමත් කය තැම්පත් කරගෙන ආනාපාන සති භාවනාව මේ මූල කර්මස්ථානයේ විදිහට තියාගෙන ආරම්භ කරාට පස්සේ ටික වේලාවකින් මේ ආනාපානේ ටික ටික සංසිඳෙනවා. නමුත් ඊට පස්සේ මට තේරෙනවා මේ ශරීරයේ ටික ටික ටික කඩා හැලෙන ඉදිරියට කඩා හැලෙන ස්වභාවයක් ඇති වෙනවා. මම ස්වාමීන් වහන්සේ ඒක ටිකක් නිරීක්ෂණය කරලා බැලුවා මේ හිම කඩා වැටුණට මම මුකුත් කරන්නේ නැතුව බලන් ඉන්නකොට මට තේරුණා මේ ශරීරයේ විසින් මේක සකස් කරගන්නවා මේ හරියට ඒක සකස් වෙන ස්වාමීන් වහන්සේ ගැඹුරු ආස්වාස ප්‍රාස් ඉස්සලා ඒ දිදිරේ නැමුණොත් ඒ වෙලාවේ ටිකක් වෙලා තියෙනවා ඒ විදිහට තිබිලා ඊට පස්සේ ගැඹුරු ආස්වාස ප්‍රාස්වාස කීපයක් ටික ටික ටික ටික වැඩි වෙනකොට ස්වාමීන් වහන්සේ ශරීරයේ ආයි ක්‍රමානුකූලව අර තන්පත් කරපු තැනට එනවා හැබැයි ඇවිල්ලා ශරීරයට ඕන විදිහට ශරීරයේ සැකසීමක් වෙනවා කියලා කියන්න පුළුවන් මොකද මේ ඒ කොහේ තනක් රිදුනත් වේදනාවක් දැනුණත් ඒ ඔක්කොම ආස්වාස ප්‍රාස්වාසයෙන්ම තමයි ඒ ටික ඇඩ්ජස්ට් කරගන්නේ. ඒ කියන්නේ වැඩි වේගයකින් හුස්ම ඉහළ පහළ ගිහිල්ලා ඒ විදිහට ශරීරයේ විසින්ම සැකසෙනවා. හැබැයි මම මොනවා හරි හිතලා මතලා වෙනසක් කරන්න ගියත් එක පාරටම ආයි හුස්ම වේගය වැඩි වෙනවා. ඒක නිකන් හරියට නාගයෙක් පිමින්නා වගේ එක පාරණකයකට ප්‍රතික්‍රියාවක් පෙන්වනවා ශරීරයෙන්ම. හැබැයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒක මට කියන්න පුළුවන් එහෙම ඒ වැක්කිරෙන ගතිය හරි වෙනස් වීම වෙන එක ශරීරයේ විසිරීමම වටින් වට විටින් විට ඒ භාවනා කාලය තුලදීම ශරීරෙම සකස් කරගන්නවා කියන එක මට මටන ස්වාමීන් වහන්සේ යෝගී අධ්‍යක්ෂකමත් තමයි ඒක ගැන කියන්න තියෙන ස්වාමීන් වහන්සේ. නමුත් ශරීරයේ විසින්ම මේ කාර්ය කරන කෙනා ස්වාමීන් වහන්සේ මම මේ ඉවසීමෙන් එක බලාගෙන ඉන්න එක තමයි කරන්නේ පරියංග භාවනාවේදී. ඔය වෙන විදියකට කිව්වොත් ඒ විදියට ශරීරේ පාත් වෙන වෙලාවේදී ඒට විරුද්ධව හදන්න ගියොත් අර තිබුණ සමාධිය කැඩලා යනවා අර තිබුණ වේගේ සතිය දුර්වල වෙලා යනවා. ඒ සතියේ හදාගන්න වෙලාවේදී කූඩාරම ගහ ගන්න වෙලාවදී හේම යන්න අරින්න ඕන. හැබැයි හොඳට බලාගෙන ඉන්න ඕන. මේ පාලනයෙන් ගිලිහීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ පාලනේ ගිලිනකොට කඩා වැටිය යුතුම නැහැ. පාලනයෙන් ගිලිලා කෙලින් තේන්න පුළුවන්. නමුත් ඒ කඩා වැටෙන එක ඕන නම් එයාට කරගන්න දෙන්න. හැබැයි හොඳ දවල් එළිය වෙන්න ඕන. සත්‍ය ආලෝකේ වෙන්න ඕන. ගිල්වල සමහර විටක ගුරුද්දා දින විතරමට බෙල්ල රිදෙන තරමට උරපතු රිදෙන තරමට එනවා. එතකොට ආයේ පණිවිඩයක් එනවා. දැන් දැන් தත්ති ටිකක් අමාරුයි කියලා. එතකොට ඇඟෙන්ම අහන්න ඕනේ. මේකට මොකද්ද කරන්න ඕනේ කියලා. පිටි මොනවාක්වත් අවශ්‍ය කරන්නේ අර පොඩ්ඩක් මේ බෙල්ල නැමින පැත්තට අනිත් පැත්තට බෙල්ල හදනකොට බෙල්ල එහෙම දණී පේනවා. සමහර වෙලාවක ඒ වගේ පොඩි මගේ මේ චේතනාපූර්වක සම්බන්ධයක් ඇති කරවට කමන්නේ කිරුවට පස්සේ දිග වේලාවක් භාවනා කරන්න පුළුවන් නම් ඉතින් එහෙම නැති වුණොත් හුඟ දෙනෙක් අර ඍජු භාවයේ දැඩි ඉද්ද ගැහුවාගේ ඉන්න හදන ස්වරූපයට යන්න ගියොත් කවදාකවත් භාවනාව ස්වභාවික මට්ටමට සතිය ගැම්ම ගන්නෑ. එනිසා ගැම්ම ගන්න වෙන වෙලාව වෙනකොට කයයකට නතු වීමක් කරනවා, කෙරෙනවා. ඒක බෙල්ල කඩා වැටීමක්ම නෙවෙයි. මේ සැහැල්ලු වීමක් සිදු වෙනවා. දැන් පොඩි එකෙක් නිදි කරනකොට එයාට නිින්ද යගෙන එනකොට ඒ දන දනු ගති මොකොත් නැතුව නිකන් වැලමන්තල වගේ වෙන්න පටන් ගන්නවා. මනසෙක් උනත් නිඳ ගියාට පස්සේ ඒ දැඩි ගති නැහැ. එහෙම ඇඳේ හැටියට වැක්කිරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක තමයි ස්පාසු වෙන විදිය. ඉතින් ඒක නිසා සතිය වැඩේ බාර ගන්නකොට ශරීරයේ තියෙන මේ රංගපාන ගති සමතුලිත කරන්න හදන ගතිය එහෙම පාවා දෙන්න වෙනවා. ඉතින් මේක හරි මේ වගේ දෙයක් ප්‍රශ්න වෙනවා සාමූහික භාවනාවක් කරන තරුණ තරුණියන්ට. මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම නිතරම සැලකිල්ලෙන් ඉන්නවා අනුන් මං ගැන මොකද හිතන්නේ කියන ප්‍රශ්නේදී. ඉතින් නමුත් ඒක මම හිතනවා වාසියට අරගෙනමයි හිතලාමයි මහසිසාරද ස්වාමීන් වහන්සේ මේ සාමූහික භාවනාවට දැම්මේ මොකද Tamante වගවීමක් තියෙනවා. එහෙම වුණාට සතිය එනකොට කය මෙහෙම සහැල්ලු මට්ටමට ගියාට හුන්නට අවදියෙන් බලන්න හිටියොත් අවදියෙන් බලලා හිටියේ නැත්නම් ගොරොද්ද යදින මට්ටමටම ගිහිල්ලා නින්දකට උනත් පැටෙන්න ඉඩ තියෙනවා අවදියෙන් බලන්න හිටියොත් නැවත සකස් වීමට ඇතුළතින් මේ යාන්ත්‍රණයක් තියෙනවා ඒ යාන්ත්‍රණේ වැඩි තනියම භවනා කරනවට වැඩිය සමූහයක ඉන්නකොට තනියක ඉන්නකොට එහෙම මේ පිටින් එන බයලජ්‍ය දෙක නැති නිසා එක්ක නින්දට යන්න හිත හිත හිත වැඩි ඇදෙන ගතිය වැඩි. නිසා සමෝහින් ඉඳද්දි මේක හදලා කරන්න පුළුවන්. සමහරකට මේක තාමත්ම මේ විකෘත වෙන මට්ටමට යනවා. බිම වැටලා කැරකෙන්න පටන් අර ගන්නවා. ඒකට තාම මොකද්ද කරන්න ඕන කියලා උත්තරයක් මම දන්නේ මම දැකලා තියෙනවා ඒක හුඟාක් වෙලාට ඉන්නේ ස්තුල ශරීර හරියට තියෙන පරියංගිත සක්මන නොකරන ව්‍යායාම අඩු කට්ටියට ඒක වෙනවා. දුවට ඒ කට්ටියට කියන්නේ එන්නේ ඉස්සෙල්ලා පරියංගට එන්නේ ඉස්සෙල්ලා හොඳට කර්මන්නේ කරගන්න. හොඳට සක්මන් කරලා එන්නේ. එතකොට සෑහෙන වෙලාවක් මේ කාය පිළිබඳ අවධානය වැඩි වෙන්න ඉඩ තියෙන. ඒ නිසා මේකට ස්ථිර උත්තරයක් දෙන්න බෑ. Taman tamanගේ ජාම දැනගෙන මේකට වැටිලා මේකෙන් ගොඩ එන්න වෙනවා. හැබැයි ඒක ඔක්කොටම වෙනවා කියලා කියන්නත් බෑ. අවසරයි ස්වාමීන් වහන්ස ඒ අර වැනෙන භාවනාවේදී වැනෙන එක ගැන ප්‍රශ්නය යොමු කළේ මමයි. දැන් ඒකෙදී මට තියෙන ප්‍රශ්නයක් තමයි ඊයේ හවසින්ද ඉවරලා ඒ භාවනාව භාවනාවෙන් පිටදිත් ඒ වැනෙන ස්වરૂපය තියෙන. ඒ කියන්නේ හුඟක් රවුමටම වගේ කරගෙන භාවනාවේදී නමුත් දැන් ඇවිදිනකොට නිකන් කරගෙන ගතියක් තියෙනවා නිකන් ඉඳගෙන ධර්ම දේශනාව අහන වෙලාවේදී ඇඟ වැනෙනවා. එතකොට මම ඇඟ තද කරගෙන හිටියොත් දැඩි හිසේ වේදනාවක් ඇති වෙනවා. ඇඟ වැනෙන්න දීලා ඇස් දෙක අරගෙන හිටියොත් නෝසියා ගතියක් ඇති වෙනවා. ඉතින් ඊළඟට නිින්දට යනකොටත් ඒ අර කැකෑරෙන කැකෑරෙන ගතියක් දැනෙනවා. නිකන් අර කාමරේ කරකිනවා වගේ නෙමෙයි. නමුත් ඇඟ ඇතුලේ යමක් කරකිනවා වගේ. සක්මන් කරද්දිත් හරියට තියාගන්න බැරි නිකන් විසි වෙන ගතියක් තියෙනවා. සාමාන්‍ය ඉදිනදා දැන් වැඩ ටික කරගෙන යද්දී. මේකත් විය හැකි කියලා මම මට තේරෙනවා. නමුත් මේක සාමා සමාවෙන් සාමෙන්ස අන්තිමට කියපු වාක්‍ය වුණේ ආ ඒ ඒකත් වෙන බව මට තේරෙනවා. ඒ කියන්නේ මම දන්නවා දන්නවා කියන්නේ එහෙම දෙයක් විය හැකි බව. නමුත් භාවනාවෙන් පිටදී ඒක කොහොමද මම ඒ ගැන කරන්න ඕනේ කොහොමද මේක මැනේජ් කරගන්නේ කොහොමද කියලා මේ අවවාද දෙන්න පුළුවන්. භාවනාවෙන් ආපු එකක් කියලාද හිතෙන්නේ නැත්නම් කල්ලාතිව තිබිලා තියෙනවා දැන් දැනුණද ඒ වගේ ප්‍රශ්නයක් අහුවොත් මොකක්ද උත්තර භාවනාවෙන් තමයි ස්වාමීන් වහන්සේ එක පටන් ගත්තේ. පෙරේදා භාවනාවේදී තමයි උදේ එක පටන් ගත්තේ. ඊට පස්සේ ඊයේ හවස භාවනාවෙන් පිටදී වෙන්න පටන් ගත්තේ. එතකොට පරියංග භාවනාවකදී මේ වගේ ඒ වෙන ගතිය ඇවිල්ලා තමයි තේරෙනවා ඒක තමයි ප්‍රධානම දේ කියලා දැනගෙන ඇත්ත කැරියොත් එතකොට ඒ වෙන ගතියට මොකද වෙන්නේ වැනෙන ගතිය හැමම සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. පරියන්කෙදි මං ඇස් ඇරියේ නැහැ. නමුත් ඊයේ රෑ ස්වාමීන් වහන්සේගේ දේශනා වෙලාවේදී මම එහෙම වැනෙන අර ඇස් දෙක අරගෙන හිටියා. එතකොට අර වමනිට නිකන් මෝෂන් සික්නස් ගතියක් ඇති වුණා. එතකොට පරියන්කෙදිත් ඒක උපක්‍රමයකට තියාගන්න ආනපන පේන්නේත් නැහැ. ඉන්න ඉරියව බලුත් නැහැ. මේක වැනෙන ගතිය වැඩි වෙනවා. තමයි තේරෙනවා නම් ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ ඇත්ත දෙක අරපු ගමන් ඇත්ත දෙක අරලා මොකක් හරි ස්ථිර දෙයක් තියා බලන්න ඉන්න ඕනේ. එහෙමයි. ස්ථාවර දෙයක් දිහා. එතකොට Tamanට ඉබේම ශරීරෙම එක කන්ට්‍රෝල් වෙලා ඉන්න පටන් ගන්නවා. එහෙමයි. සක්මණේදී සමහරලාට ඒ කම්මැලි වෙගෙන එනකොට ඇත්ත දෙක වහගන්න හිතනවා. වහගත්තොත් වැඩි වෙනවා ඕක. උන්ට ඇත්ත දෙක අරගෙන යන්න අරින්න ඕනේ. ඕක එක එක එක අවධියක් වගේ. ඊට පස්සේ ඒක තේරුම් අරගන්න පටන් අර ගන්නවා මේ ඒකෙදී මෙහෙම දෙයක් වුණා රසවත් භාවය නිසා කියන්නේ මෙල්බන් වල ඉඳදී මේ වගේ ශාලාවක වාඩිලා හිටියේ ඒත් ඔයගේ තරුණ ගෑනු ළමයෙකුට ඒක සිද්ධ වෙලා ඇවිල්ලා මට පුද්ගලිකව කිව්වා ඊට පස්සේ මම ආව බයද කියලා බය නැහැ ඒක ඊට පස්සේ මම කිව්වා දිගටම කරන්න කියලා ඊට පස්සේ කට්ටිය මේ තලේ භාවනා කරද්දී දිගටම වැනෙනවා එතකොට මේ එයා බය නැහැ දැන් මිනිස්සු බය වෙලා ඊට පස්සේ මම කව ප්‍රසිද්ධ ප්‍රශ්නයක් අහන්නයි කියලා සභාවේ 200ක් විතර ඉන්න වෙලාව. ඊට පස්සේ මම කව ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒක දිගටම යන්නයි කියලා. පස්සේ ළඟ ඉන්න කෙනෙක් දුවගෙන ඇවිල්ලා මටත් කිව්වා. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මම ගාව ඒ ළමයා බයයිද කියලා. ඒකනම් දන්නේ. ඊට මම ගාව ඔයිට බයයිද කියලා. ඔව් කිව්වා. මම මටත් බය නැහැ. ඒ ළමයාට බය නැහැ. නෑ මට අසවලාට කිව්වා යා කියන්නේ කිව්වා යා ලොක්කෙක් ඒ කියපෙක නැකොල ගිහිල්ලා කියනවා මම ඔය ඔය දෙන්න බය වුණාට ඒක අපි දන්න දෙයක් කියලා. පස්සේ කොහමද අවුරුදු එකහමාරකට පස්සේ මට ඒ ගැහැණු ළමයි ලියුමක් එවනවා. ඒ වැනිච්ච එකන සාංශ අපේ තාත්තරගෙන ඉස්පිතාලේ තාත්තරම හරි ආදරේ බුදුම ශක්තිවත් පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. උත ඇඳේ දැම්මේ heart attack එකක් වෙලා ෂුවර් දැන් ඉවරයි. මෙහෙන් බලහින්නකොට අර ගැහිම එන්න පටන් ගන්න මුළු ඇඟම වෙවුලන්න ගත්තලු. දැන් මම ඇඳ ළඟ කඩාන වැටෙන්න මේ බලන්න බැරි කම නිසා. එක පාරටම මතක් වුණාලු මම මේට වැඩි ගහිලා තියෙනනේ භාවනාවේදී කියලා. කියනකොටම ආයෙ පණ ඇවිල්ලා ආයෙ තාත්තා දිහා බලනවලු. ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ නිකන් ක්ලාන්ත වෙලා වගේ නලු දෙතුන් සැරයක් වුණාලු. උනාට පස්සේ අර පරියන්කේදී වෙච්ච එක මතක් කරනකොට මේක දිහා ඉන්න හැදුණා. ඒක තාත්තට හටක් ආවෙත් නෑ. මට ලොකු සතුටක් ඇති වුණායි කිව්වා. මම මේක කලින් වෙලා සාකච්ඡා කරලා තිබුණ නිසා මේ අබැග්ගයක් වෙලාට ආපු වෙලාවේදී මම ඒක සිහිපත් කරපු ගමන් නැග ඇඟට නැවතත් පණක් එන්න ආවයි කියලා. ඒ නිසා මේ වගේ වෙන්න තියෙන දේවල් කියන්නේ වෙවුලන දඟලන ඔක්කොම මේ කරබල ඉන්ටෙන්සිව් කේ යුනිට් එකේ වෙනවනම් හොඳයි. ඔය ඔක්සිජන් තියෙනවා, සර්ජන්ලා ඉන්නවා. තට්ටක් ගාලා වැඩේ කරන්න බලවන්නේ. ඒ නිසා එන රෙඩ ටික ඔක්කොටම එන්න කියලා. එන්න දෙයක් අරින් එන්න දෙයක් වෙන්න තියෙන දෙයක් වෙරපන්. අපි ඉන්නේ බුද්ධ ධම්ම සංගත් එක්ක. පුළුවන් නම් නටපන් කියනවා. ඒක නිසා කවුරුත් නැත්තනක දඟලනට වැඩිය ආරාධනා කරන්න ඕන නෙවෙයි රීති මතිනවරෙන් ඔඩ්ඩිය කවරෙන් මොකාවත් බුණ දියවල් නිකයි තියෙන්නේ. එනේ කාදියා බල් නිකයි තියෙන්නේ. ඒ නිසා සමහරුගේ අවස්ථා දෙකක විතර මම දැකලා තියෙන එක කන්ට්‍රෝල් කරගන්න බැරුව ගිය වෙලාවල් තියෙනවා. නමුත් හැම කෙනාම මොනව හරි මේ එක එක විදියක් මොන විදිය පොඩි විකෘතියක් අත්දකින්නවාමයි. ඉතින් ඒක අපි කාගේවත් පිටක් නෙවෙයි. තමන්ගේම සතියෙන් තමන්ගේම ක්‍රම සාවිද්‍යවලින් එහා පැත්තට ගියාට පස්සේ ඒක තමන්ට චරිත සාධකයක් වෙනවා. මේක කලබලයක් අමලියක් වෙන වෙලාවට මේ වම් දන්න දෙයක් නේ කියලා තමන්ගේම අත්දැකීම මේ මතක සටහනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ටිකක් ඉඩ තියෙන තැනක වාඩි වෙන්න. කැරර කෙනෙක්යි තියෙන්නේ. නිමයි ස්වාමීනි. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඉන්න එක ඒ ඉන්න වෙලාවට ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා යනකොට ටිකක් සමාධි මට්ටම සමාධි මට්ටමක් කියලා වගේ තැනකට ආවට පස්සේ මගේ මේ දෙපැත්තෙන් ටිකක් තද වෙන ගතියක් එනවා ඇතුළට. ඒක සමහර වෙලාවට එනවා සමහරලාට නැති වෙලා යනවා. ඒක මම ගණන් නොගෙන හිටියාම ඒක සමහර වෙලාවට නිකන් ඇතුළට නිකන් තද වේගෙන තද වේගෙන යනවා. ආයෙ ඒක රිලීස් වෙනවා. සමහරලාට ඕක නිතරම වෙනවා අර ඒ වගේම සමහර වෙලාවට නිකන් මේ ඔළුව පොඩි ෂේක් එකක් මට දැනෙනවා නමුත් මම එහෙම ඇස්සරලා බලන්නේ ඒක ෂේක් එකක් පොඩි එකක් දැනෙනවා මේ මේ මේ දෙකම එකම වෙලාවට වෙන වෙලාවලුත් තියෙනවා හැබැයි මම ආනාපාන සතිය මට දැනෙනවා නමුත් මම ආනාපාන සතියට වඩා මම වඩා කැමති ස්වාමීන් වහන්සේ මේ ඉන්න ඉරියව්ව ගැන හිතන්නේ ඒක තමයි මගේ මම කැමති තැන. ඉතින් ඒ හැමතිස්සෙම මම ආනාපාන සතිය දැනුණත් මම නිතරම යන්නේ එතෙන්ට. එතකොට මෙන්න මේ තදවීමත් එක්ක මම එහෙම අරමුණු තද කිරි එන සිතුවිලි තද කිරීමක් එහෙම මම කරන්නේත් නැහැ කියන එක මම දන්නවා. මෙතෙන්දි මම මොකද්ද ස්වාමීන් වහන්සේ මේක කරන්න මට මේක මේ පොඩි මේ ටික කාලයක් තිස්සේ තමයි මේක දැනෙන්න පටන් ගත්තේ. මීට කලින් මේක තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට මේ තද ගතිය සතිය පැවැත්වීමට බාධාවත්ද නැත්නම් සතිය තියෙන බවට ලකුණක්ද? සතිය තියෙන බවට ලකුණක් කියලා මට දැනෙනවා. එච්චර තමයි කියන්නේ දෙන්නේ. අපි අද අවශ්‍ය කරලා තියෙන සතිය තියෙන බවට ලකුණනේ සතිය නැති වෙලාවක තද නෙමෙයි මොනවා වුණත් දන්නෙත් නැහැ අපි. දැන් දන්නවා. ඒ නිසා මෙතෙක්කල් ශරීරයේ වෙච්ච මේ নানা ආකාර වෙනස්කම් දැන් පේන්න පටන් අරගන්නේ සතියේ ආනිසංශයට. <coughs> සතිමත් බව උද්දීපනයේ වෙන්න වෙන්න මේ ශරීරයේ සිදුවෙන දේවල් ඒවා ඉතින් පහුවෙනකොට තේරෙනවා මේ හතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරකම් කියලා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ආනපාන සති පොත ලියනකොට යෝගාවචරයා හතර මහා ධාතුන්ගේ භාතාව තේරුම් ගත යුතුයි. ඒ තදවීම එනකොට ආපෝ ධාතුවේ ලහු ලකුණු විදිහටත් එනවා. මේ වතුර ටිකක් මැද වෙච්චාම සිමෙන්ති වලට සිවෙන්ති ඔක්කොම නිකන් කුට්ටියට හැදෙනවා වගේ තද වෙන ගතියක් එනවා. වැඩි වෙච්චාම වැగిරෙන ගතියක් එනවා. වායෝ ධාතුව ආවම ඔය වගේ නලවන්න පද්දට පටන් ගන්නවා. ඒ වගේම දැඩිසේ අල්ලගෙන ඉන්න ගතියකුත් තියෙනවා. පඩවි ධාතුව ආවනම් තද බර ගතිය, තැහැල්ලු ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය එන්න පටන් ගන්නවා. තේජෝ ධාතුව ආපුවම වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් දවසකදී මේ ධාතු ගුණය බලන්න ශරීරාංගයේ දිහා බලන්නේ නැතුව ඒක භාවනායේ දියුණුවක්. දැන් අපි තාම දකින්න ඔළුව දෙපැත්තෙන් තද වෙනවා, මැද නලියනවා, කඳ වැනෙනවා හරි මේ කියලානේ. අපිට මේ භාවයේ විතරක් බලන්න පුළුවන් තද බව, තද භාවයේ, තද ස්වභාවයේ, තද ගතිය විතරක් ඔළුව පැත්තකට දාලා. ඉතින් ඒනි කියන්නේ මේකට සාදර වෙලා. මේක එනකොට බලන්න ඕනේ දැන් මේ ඔළුව තද වෙනවා කියන්නේ නැතුව මේ ආපෝ ධාතුවේ ලහු ලකුණයි මේ තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපි ඇස්පනා අපිට Tamangeම ශරීරයෙන් අත්දකින්න නැතුව ඔය පාඩම ඉගෙන ගන්න බෑනේ. අතීතේ වයමත් බෑ අනාගතේත් බෑ. ගහක් කොලක තද වෙලත් බෑ. ඉතින් මේ එන වෙලාවේදී මේක ධාතු ස්වභාව ධාතු ලක්ෂණ ධාතු ගති දකින්න නම් ශරීරයේ තියෙන ආශාව පොඩ්ඩක් කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියලා තියෙනවා. කාය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාව පොඩ්ඩක් අයින් කරන්න. අයින් කරන්න බැන්නම් අපි හැම වෙලාවෙම මේ කතාව කතා කරන්නේ ධාතු ගුණේ භාව ස්වභාව ලක්ෂණ වශයෙන් නෙවෙයි ශරීර කොටස් වශයෙන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ධාතු ගුණ සම්මතයට දාලා ගන්නයි අපි හදන්නේ. ඡායර කායට සම්බන්ධ කරලා. 아무ත් එහෙම නැතුව මේ ශරීරයේ තුලින් ධාතුගතව මතුවෙනකොට ශරීරාංග වලින් වෙන් කරලා බැලුවොත් පරමාර්ථ පැත්තට යනවා. ශරීරාංග වලට දැම්මොත් සම්මුතියට යනවා. ඒතකොට බබාගේ භාෂාව වෙනවා. ඉතින් මේක පුරුදු කරලා පුරුදු කරලා ඒක දැන් පුරුදු වෙන්න තිබෙච්ච එක පරිේශන සඳහා හොඳ අවස්ථාවක්. ආවට පස්සේ මේක මම මාගේ හැඟීමකින් තොරව මේක බලහින්න පුළුවන් වුණොත් අපි මැරෙන්න ඉස්සෙල්ලා මැරුණා වගේ වෙනවා. ඒකට කියන්නේ කය සහ ජීවිතය පිළිබඳ ආතාව අත්හරින්න කියලා. ඉතින් ඒකට අනිත් පැත්තට කියනවා යම් කිසි කෙනෙක්ගේ තුන කයට සහ ජීවිතයේ තියෙන ආසාව වැඩි නම් එයා භාවනාව අතහැරලා මේක හේතුවක් කරගන්න භාවනා කරන්න බෑ කියලා. නමුත් කය ජීවිතය අතහැරලා මේක භාව ස්වභාව ලකුණු බලන්න ගත්තොත් කය ජීවිත අතහැරීම නිසා පරමාර්ථ ධර්ම පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒකෙදි කාටවත් කියන්න බෑ මේක විය යුතුයි කියලා. නමුත් මූල ධර්මයේ විස්තර කළ දෙන්න පුළුවන්. මේ තමයි ධාතු ගුණ අපේ ශරීරය තුලින් මතුවලා එන වෙලාව. මතුවලා ඉන්නේ නැත්තේ නෑ අනික් වෙලාවට. ආවට සතිය නෑනේ. දැන් සතියෙන් පෙන්නන්න පටන් ගන්නවා මේකේ මේ හතර මහා ධාතුන් විසගෝර සර්පය හතර දිනක් වගේ එක මල්ලේ දාගත්ත සර්පය හතර දිනක් වගේ තියෙනවා. එක එක වෙලාවට එකයි කිපෙන්නේ. ඒ කිපිච්ච එක තමයි ඔය වැඩ කරන්නේ. ඉතින් අපිට ඕන වෙලා තියෙනවා මෙයා පටන් ගන්න හැටි කොහොමද? කිපුණට පස්සේ මොන පෙනේර පුම්බන්නේ? ධාතුවේ ලක්ෂණ ඊට පස්සේ ඉවර වෙන හැටි. ආස්වාසික මුලමඳාක දකින්න වගේ නිසා සංසිද්ධිය තියා බලන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න අමාරුයි කයට ආසාව වැඩි කෙනාට. බලන්න අමාරුයි ජීවිත ආසාව වැඩි කෙනාට. ඉතින් ඒක නිසා ඒක මූල ධර්මයේ දන්න කෙනා නම් ඊට වැඩිය පොඩ්ඩක් ඉඳලා බලන්න. අද අදට වැඩිය හෙට පොඩ්ඩක් ඉඳලා බලන්න. ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ගියාම මේක සම්පූර්ණ වේව් එකම දැන ගන්න පුළුවන් වෙනවා. දැනගත්තට පස්සේ වෙනවා මේක දැනගත්තත් නැත්නම් පණ කියන්නේ නලියන එකක් තමයි. පණ තියෙන තාක්කල් නලියන. ඒ නලියන දේවල් වලට බය වෙන තාක්කල් කෙලෙස් ඇති වෙනවා. නලියන එක නලියන්න ඇරලා කෙලෙස් ඇති කරගන්න නැතුව මේකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන පටන් අරගත්තොත් ගස් කොළන් වල නලියනවා චක්‍රාවාටේ කරන නලියනවා Taman තුල නලියනවා ඒක එච්චරම සිද්ධියක් කරගන්න යන්නේ එතකො ඒකෙන් තමයි අපි ඔය මරණයට තියෙන බය ජීවිතයට තියෙන බය අඩු කරන්න පටන් ගන්න. ඒ නිසා මිරිකන තැන මිරිකන්න හරින්න. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න 100 100ක් ඉන්න යන්න එපා. කරන්න බෑ ටික ටික වැඩි කරන්න පුළුවන්. නලියන ගතිය ටික ටික වැඩි කරන්න බෑ. ඒ වැඩි කරන්න යනකොට නලියන ගතිය, කම්පන ගතිය දිහා ද්වේෂයකට වැඩිය සාදර ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට බුරුවෙන් පණ්ඩිතසංශ කියනවා මේක ෆ්‍රී මසාජ් එකක් හම්බ වෙනවා වගේ ස්පා එකක් හම්බ වෙනවා. ධාතු ගුණ ඇවිල්ලා මසාජ් කරලා දීලා යනවා. ඒක නිකන් මේ අභ්‍යංගනයක් වගේ. මේ විදිහට තමයි අපේ ඇඟේ ඇතුලේ පෙන්ට් අප් වෙලා තියෙන එනර්ජි රිලීස් වෙන්නේ. එහෙම නැත්නම් මොනවද කියන්නේ මේ කය සුව සේවාවකට වැටෙන්නේ. වෙන්න තමයි මේ ටික ටික ටික ටික ටික ටික අවිලා වැඩේ කෙරලා යන්නේ. ඔකට ගමි කතාවක් තියෙනවා hina යන එකක්. පුංචි ගමරාලයි මහ ගමරාලයි දෙන්න අයියයි මල්ලි දෙන්න හේනේ මේ පැල් රකින්න යනවලු. පුංචි ගමරාල බය නැතිලු. මහ ගමරාල බයයි. ඉතින් එක දවසක් පුංචි ගමරාල මස් කාලා ගිහිල්ලා හේනේ බුදියනින්ද ඇති මේ යකෙක් ඇවිල්ලා දත් කලවල දත් අතන තියෙන මස් කැල ටික හොඳට කාලා දත් ටික ලස්සනට ෆිට කරලා තියලා ගියාලු. ඉතින් පහුවෙන්ද ඇවිල්ලා බලනකොට පුංචි ගමලායන් ඇවිල්ලා මහක පරණ බලපු උඹ බුලත් ටික කාලා තිබුණ දත් ටික දැන් ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. ඊට පස්සේ ගලු යකෙක් ඇවිල්ලා කෑවා. මට තේරුණා මං කරබන හිටියයි ගලු දැන් හොඳ ඩෙන්ටිස් කෙනෙක් වූ හැබැයි. හරි ගසලා තියලා ඊට පස්සේ මහකමරාලත් ගිහලා කට අරගෙන පුදිය ගත්තලු මස් කාලා. ඉතින් යකා ඇවිල්ලා ටිකක් යන කකා ඉන්න වෙලාවේදී මූට බය හිතුණා. බයලා අරපු ගමන් යකා මූණ හැමතැනම දත් හිටෝලා ගියාලු. ඊට පස්සේ පණිත් දවසේ බලනකොට කට පුරාම දත්ලු. කාලා ඉවර වෙලා දත් ටික හරිනකන් හිටපන් ටිකක් වෙලා. ඉන්න බෑ බයයි. ඒ බයට තමයි කෙලස් කියන්නේ. සන්සේ සමස්තයක් වශයෙන් කියනවා සියලු බය වලට තියෙන එක නම තමයි කෙලෙස්. ඒසම මේ ලෝකේ සිද්ධ වෙන දේවල් ඉවර වෙනකන් යන්න අරින්නකෝ. අතරමැද්දේ නිදර්ශන කාරණෝ විවේචන මේ විනිශ්චය මොකක්වත් කරන්න එපා. ඔක ඉවර වෙනකන් ඉන්න බැරි ගතිය නෙතියේ. ඉවරලා බලනකොට පේනවා මේ ලෝකෙ වෙන්න ඕනේ නැති දේ මොනක්වත් වෙන්නේ නැහැ. මොකටද මේ අතරමැදට පැනලා අපි විනිශ්චය කරන්න හදන්නේ? අයි අපි මේ විනිශ්චයකාරයෙක්ගේ ආසනෙට ඉක්මනට යන්නේ. ජූරියේ ඉන්නේ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා බුරුම භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. ඒ ඉවසන්නේ මේ කයටමයි ආයේ මේ අල්ලපු ගෙදර මනුස්සයාගේ ඕ වෙන කොහෙද බැලලා හරියන්නේ නැහැ. තමන්ගේ කයට මේක එනකොට කැපකරන්න ලෑස්තිලා යන එකයි තියෙන්නේ. ඒක අමාරුයි මේ තරුණ වයසවල ඉන්න අයට. නාහකුණාට පස්සේ නම් කොහොමද වම තියෙනකොට දකුණනේ යන්නේ. උතුර බලනකොට දකුණ පේන්නේ. ඉතින් එතකොට ඔක කොයි එක ගියත් එකයි නාකෙත් අරකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා ඉතින් එතකොට ඔක භාවනාවද්ද දන්නෙත් නැහැ මොකද්ද කියන්න අමාරු කියන්න. පුළුවන් නම් ජීවිතේ ප්‍රථම වාසේ වයසේ කලු කෙස්තිබියදී තරුණ ඔදේ තියේදී මේක කරනවා නම් ඒක ඉතින් රියල් ගහේ බඩු. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනකොට මට වැටහුණා මේ අපේ භාවනාවේ ඉන්නකොට ආය අපිට අරමුණු ගලාගෙන එනකොට ස්වාමීන් වහන්සේ මට තේරිච්ච විදියට පුළුවන් ඒ වෙලාවට ආයේ මූල කර්මස්ථානෙට හිත යොදන්න. එහෙම නැත්නම් එන සීක්වන්ස් එක අරමුණු වෙන සීක්වන්ස් එක චේන් එක වගේ දිහක බලලා එතන ඒ ગેප් එකෙන් අපි එතනින් නවත්ත ගන්න කියන එක තව එක දෙයක් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ තුනක් අපිට කිව්ව කරන්න කියලා ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් ආයේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් භාවනාවේදී තෙන්ට යනකොට ආරම්භක යෝගාවචරයට නෙමෙයි යෝග සිද්ධ වෙන්නේ තමන් භාවනා කරන අරමුණ ගෙවෙන්න පටන් ගන්නවා ගෙවෙන්න ආගෙන එනකොට මේ සිද්ධ වෙන දේ ප්‍රകൃතියක්ද මනෝ විකාරද කියලා ෂුවර් නැහැ. ඉතින් එතකොට යෝගාවචරය කලකොල වෙනවනේ. යෝගාවචරය වික්ෂිප්ත භාවයටපත් වෙනවා. දැන් මේ මොකද්ද කියලා දන්නේ නැති නිසා එතකොට මේ යෝගාන්තර හුඟාක් වෙලාට කරන්නේ අර තමන්ගේ මූල කර්මස්ථානෙ හිත දාලා බය වෙච්ච වෙලාවට ගඟේ ගහගෙන යන මනුස්සයා පිටුරු ගහැරි එල්ලෙනවා වගේ. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ. එහෙම බුද්ධජනනාසේ දේශනා කළා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය ඉතරාට යනකොට පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා භාවනා ක්‍රම දෙකකට යන්න වෙනවයි කියලා. ඉතින් ආනන්ද හැමතෙන් ආන ආනන්ද හැමතෙන් අහලා තිබුණේ නෑ. ඒ නිසා ආනන්ද හඳුන කරා මම දන්නේ නැහැ කියන්නේ. ඒක සරුවචාන් සඳහන් කරන මේ භාවනා කර හිටපු අරමුණ නැති වෙනවා. පණිදාය කියලා කියන්නේ අරමුණ එල්ලේ પરමාර්ථය දැනගෙන කරන භාවනාව. අපණිදාය කියලා කියන්නේ මොනවද දන්නේ නැති එක. ඉතින් එතකොට යම් හේකින් මේ දන්න දන්න දන්න දවල් එළියේ ගිහිල්ලා එකපාරට අන්ධකාර වගේ වුණොත් සර්වචාන්ස කියනවා නැවතත් එතකොට හිත ගැළබෙනවනේ ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා නැවතත් හිත එකතු කිරීමට සුසුසු භාවනාවක් කරන්න කියලා පණිදාය කරන්න කියලා ආයසරය. අර ගැළවි කැළඹී යෑම දරා ගන්න බැරි නම්. ඉතිකට අටුවචාන් වහන්සේ මෛත්‍රී භානාව බුද්ධ අනුසතිය වගේ දෙයක් කියන එකේ කලබල වුණොත් නැවත බුද්ධ අනුසතිය හිත දාන මෛත්‍රී භානාවට දාන්න කියලා. ඉතින් ඒ වෙනකොට කය ගන්න පුළුවන්. ආනපන ගන්න පුළුවන්. නමුත් යම් දවසක හිතන්න එහෙම බයක් එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අරමුණක් නැතුව භාවනා කරන තරමට හිත මෝරලා නම් එන ඕනෙම දෙයකට හිත දීලා බලන්න ඉන්න පුළුවන් මම මෙතෙන් ආපු ඉතිහාසය මට මතකයි මම පටන් ගත්තේ ආනාපානේ දැන් ආනාපානේ ගෙවුණා ගෙවුණාට පස්සේ ඔක්කොම නිකන් කැදලි ගහිලා බොඳ වෙලා ලොඳ වෙලා තියෙන්නේ ඒකට নানা ආකාර දේවල් එනවා එන්නදලා නිකන් ඉන්න ඒ දෙකට අමතරව සමහර වෙලාවට අවස්ථාවක් තියෙනවා ආනාපානේ ගෙවිලා මොකක්වත්ම නැති අවස්ථාවක් එතකොට මොකක්වත්ම නැති එක හෝ සමස්තේ ගොජේ හෝ ආනාපානේ හෝ තුනටම යන්න පුළුවන් බය නැති කෙනාට විශ්වාසය තියෙන කෙනාට විශ්වාසය නැත්නම් ආනපානෙ හිත දාන්න කියනවා. හිත දාලා ආයෙ හිත ටිකක් ගොනු කරගන්නයි කියලා කියනවා ඉදිරියට යන්න විශ්වාසය ඇති කරගන්න. ඉතින් ඒ තුන විපස්සනාදි විතරයි තත්ත්වයට යන්න වෙන්නේ සමතිදී හැම වෙලක් එන්නේ නැහැ. ඒ නිසා හුඟ දෙනෙක් කරන්නේ මේ වගේ අර සියල්ලම එද්දි නොසැලී ඉන්න පුළුවන් තරම් පෞරුෂත්වයක් තියෙද්දි සම්ප්‍රදායනුකූලව අමෝරාවෙන් ආනපාන දාන්න හදනවා. සම්ප්‍රදාන කුල අමෝරාවෙන් ආයෙ කයට දාන්න හදනවා. එතකොට වෙන්නේ අර තැම්බගෙන තැම්බීගෙන එන බතට ඇල්ලතුරු එක්කරෝ වගේ. උදන් ගැහිලා යන්න පටන් ගන්න. ඒ නිසා ඒ වෙලාවට කියන්න ඕනේ බය නැත්තම් <clears throat> සමස්තෙටම යන්නයි. එතකොට සියල්ලම ගොජයක් වශයෙන් පේන්න පුළුවන්. නැත්නම් සියල්ලම හිස්තනක් විදියට පේන්නත් පුළුවන්. නැත්නම් ඒ දෙයට සාපේක්ෂව ආනාපානෙ පේන්නත් පුළුවන්. ඒ තුනේම වෙනසක් නැහැ. විශ්වාසවන්ත මනසකට. විශ්වාස නැත්තම් මූල කර්මස්ථාන දාන්න කියන එක මම දැක්ක දෙපලක විතර බණ කියනකොට ඒ බුරුමේ පඬිස්සංශ කියනවා සැකනම් මූල කර්මස්ථාන හිත දාන්න. සැක නැහෙනේ යනාතේ යnderිය. අවසරයි ස්වාමීන් වහන්සේ. මම මීට කලින් රිට්‍රීට් එකකට සම්බන්ධ වෙලා නැහැ. පළවෙනි පාට සම්බන්ධ වෙන්නේ. දඬුවම් කරන්න වටිනවා. <laughs> නමුත් අවුරුදු 4කට විතර කලින් වහන්සේගේ වීඩියෝ ක්ලිප්ස් 8ක් විතර තියෙන අර බුද්ධංග ධර්මත් එක්ක සම්බන්ධලා ඒක අහලා පොඩි අවබෝධයක් ගත්තා භාවනා සම්බන්ධව ගැටලු තියෙන්නේ දැන් භවනා කරනකොට භූත කොටස් සම්බන්ධ ප්‍රශ්නාව වෙලේ මට මේක මතක් වුණේ මම ඒ හම්දුරන්ගේ උපදෙස් පිළිපැදගෙන භවනාව කරගෙන ගියා පස්සේ ඔය ඔය ආපෝ තේජෝ වායු පඨවි කියන සම්බන්ධය පිළිබඳ වැඩි විස්තරයක් තිබුණේ ඒ ඒ ධර්මදේශනාවල දැන් අවුරුද්දකට විතර කලින් මම භවනා කරගෙන ඉන්න ගමන් පරයන්කේ කකුල් දෙක පිච්චෙන්න වගේ ආවා. පස්සේ මං හිටපු තැනින් පොඩ්ඩක් බය වුණා. මොකද කවදාවත් ඒ අද්දකීම ඇවිල්ලා නැහැ. ඊට පස්සේ නැගිට්ටා පිච්චේද කියලා හිතාගෙන නැගිටලා බහනව නවත්තලා ආපහු බුදුගුණ සීකරලා ඉවරලා එම නිදාගත්තා. ඊපස්සේ ආපහු දැන් උපදෙස් ගන්න කවුරුවත් ඇත්තේ නැහැ. ආපහු ඉන්ටර්නෙට් එකේම සර්ච් කරලා ඉවරලා තවත් වාසනාවට වගේ එක හාමුදුරුවමක්ගේ ක්ලිප් um, uh, එකක් හම්බලා ඒක කිව්වා. කියනකොට තමයි දැනගත්තේ මේ භාවනාවේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙහෙම මෙහෙමයි කියලා. පස්සේ ඊට පස්සේ ඒ වගේ uh, uh, දැඩි රස්නය ගැස්සෙන ගතිය ඒ වගේ එහෙම එන්න පටන් ගත්තා. වෝකින් මෙඩිටේෂන් වලදී මට එක සැරයක් ආවා මේ මෙතන මේ වම් පැත්තේ ඇහැ උඩින් හීතලට වගේ වතුර පාරක් ඇවිල්ලා මේ මෙතන නළල මැද්දේ අයිස් කැටයක් තියලා වගේ. මං කලින් ස්වාමීන් වහන්සේ මට ඒ අත්දැකීම ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ කියන්නේ දැන් අර පරයන්කෙදී ඉන්නකොට ඔය රස්නේ ගතිය, සීතල ගතිය, උණුසුම අර සමහරවිට මේ පිස්ටන් එකක් තියලා වගේ පිටිපස්ස පැත්තෙන් ගොඩ ගැසෙන ගතියක් කියලා තියෙනවා. නමුත් ඔය මේ වොක මෙඩිටේෂන් වලදී ඇවිල්ලා නැහැ. ඒ වෝකින් එකෙදි එහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒ කොටස් මගෙන් දාන්නේ දැන් ඔය. <laughs> වෙන්න බැරි දේවල් වෙන්නේ නැහැ ලෝකෙ වෙන්න තියෙන්නේ ඔක්කොම වෙන්න පුළුවන් ආවේ. මම කැනඩා ගිය වෙලාවේදී ඒ අපි ගියා කොහෙද රත්යාදුවක් ගියා ගිය වෙලාවේදී හාමුදුරු කියනවා මේ ඒ අම්ම කෙනෙක් ගිහිල්ලා ඉන්දියන් කඩේකින් වඩේ ගෙනාවලු. වඩේ ගෙනාලා ඉවරලා හරි ෂෝක්ලේ මනස සිංහලෙන් කතා කරනවා. ඊට පස්සේ කියලා කිව්ලු වතාවලලා අයියා බෑන්ඩ ඔයාගේ වැඩේ එක්ක සමනලෙක් හිටියයි කියලා. ඊට ටෙලිෆෝන් කළා "ඒක වෙන්න බෑන ඕන." සමනලිය කොහොමද වෙනවා? කැරපොත්ත නම් වෙන්න පුළුවන් කිව්වලු. ඒ සමනල වෙන්න බෑ. ඒක වෙන්න බෑ. කැරපොත්ත නම් අපේ කඩේ අරියට ඉන්නවා. ඉතින් වෙන්න පුළුවන් දේවල් වෙනවා. මගෙන් අහලා වැඩක් නැහැ. මම ඔයාලට කවදාකවත් අහුවෙන්නෙත් නැහැ. දෙන උත්තර අපබ්‍රංශ උත්තර දෙන්නවා. අපි අපි ජීවිතේ අනුන්ට මොන මොන જાති කරදර කරලාද කියලා හිතන්න. දැනගෙනද අපි කාට හරි මොනවා හරි කරදර කරන්නේ. ඒකව පරිසම් දෙනකොට අපිට කිසිම පදනමක් පේන්නේ නැහැ. ඉඳපු ගමන් අහසෙන් එන්න වගේ පේන්න පටන් හැබැයි ඔක්කොම තියේදී භාවනා කරතයි. එච්චර අපිට ගන්න තියෙන කාරණා. ওই තියෙන ඔක්කොම තියේදී පාරේ කොච්චර දෙනගේ හිටියත් මට වාහනේ අරගෙන යන්න පුළුවන් නම් පාරේ වාහන අයිනකම් ඉන්න එපා. වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට තමයි අපේ හිත සම්පූර්ණ ධර්මයට සම්පූර්ණ විවෘත වෙන්නේ මොනම දෙයක්වත් අභියෝග කරන්න එපා. අභියෝග කරනවා කියලා කියන්නේ දැනුමක් වළක්වන්න හදන. අපි කරා එන්න හදන දැනුමක් වළක්වන්න හදන. එම් නෙවෙයි සම්පූර්ණ ෆුල් මීල් එකම ගන්න. අරම අඩු කරන්න යන්න එපා. එතකොට ලාභේ මොකද්ද? වෙන කවුරු මොන ප්‍රශ්නයක් ඇහුවත් උත්තරයක් දෙන්න පුළුවන්. ඒ තරම් කාලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් මුගලන් ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා මේ සෝවාන් වෙලා ඒක සුමානේ නිවන් දැක්කලු. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් සුමාන දෙකක් ගත්තලු. අර දැකපු දේවල් ආයෙත් ඔක්කොම විස්තර සහිතව බලලා දඹදිව තලයේ තියෙන හැම නාම රූපයක්ම නැවත නැවත සම්මර්ෂණය කරලා. ඒ නිසා සාරිපුත්‍ර සාංශිකට කවුරු ඇවිල්ලා මොන ප්‍රශ්නයක් දැම්මත් එයාමතෝ දන්නවා. මේක මං කාලා තිනයි කියලා. ඒ නිසා ඕනම පෘතජනෙක් ආව සෝවන් කරන්න හැකියාව තියෙන උන්වහන්සේට අර වෙච්ච වැරදි ටික සාසනයට ලාභයි. තේරෙනවද එහෙම කියනකොට? ඒ නිසා කාබු පරිප්පු ටික සාසනයට ලාභයි. කවුරු හරි ඇවිල්ලා අහුවොත් එයා දන්නවා. අපිට පේන්නේ නම් අත්තරද්දක් පමාවක් වැරද්දක් නෑ. මේ ශාසනය කිසිම කවදාකවත් වැරද්දක් නැහැ. මේකේ තියෙන පොඩි හුරතල් ටිකක් තියෙනවා. කාගෙන ගියොත් <coughs> කවුරු අමාරු කරනොත් තමයි තේරෙනවා අනේ. අලුත් දෙයක් නැහැ. ඉතින් මාත් මේක කරලා තියෙනවනේ. ඒකට පුදුම සුවතකමකුත් ඇති වෙනවා. ඉගෙන ගන්න යාර ඉගෙන ගන්න වැරදි හරහා තමයි. ඌ ඇත්තටම වැරදි නෙවෙයි. හුරතල් කියලා තමයි කියන්නේ. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දැන් මෙනෙහි කිරීමක් දැන් මගේ සතිය තියෙනවා කියලා මට තේරෙනවා දැන් මෙතනදී. නමුත් අර වෝක මෙඩිටේෂන් වලදී සතිය තියන්න කියන්නේ සෝනන්ස කකුලේ බොඩි එකේ ඇඟේ පල්ලෙහා ප්‍රදේශයේනේ. ඉතින් මෙතනට දැන් ඉස්සලා ඉස්සලාව ප්‍රශ්නේදී විකල්ප තුනක් දුන්නානේ. ආයෙසරක් බබා වෙන්න ආද. දැන් Tamanට බය නම් ආයෙත් ගන්න විකල් වල බය නැහැනේ කම්මෝගෝ චිකාගෝ රාජා හෝ මා හෝ ගංගා හෝ ජම් ෆ්‍රොග් ජම්පි ටු ද ඕල් පොන් ප්ලොප් එච්චර ඕක මොනවද භාවනාවේ අපි සම කමඨාන් සුද්ධ කරනවා තමයි කමඨාන් සුද්ධ කරාට අන්තිමට Tamanට Tamanගේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ ඊගාව චිත්තක්ෂණයට බාධා නොවන විදියට. එහෙම මේ ඒකට කරන්න තියෙන්නේ කාය ජීවිත දෙක নিরপেক্ষ වෙන්න ඕන. වෙන දෙයක් වුණාවේ අපි යමුක ලුණාවේ කියලා ඒ දවස්වල ලියලා තිබුණා. මොකද ලුණාවේ රෙස්ට් හවුස් එකට ගිහලා අනියමෙන් හිටපු කපල්ස් 12ක් අල්ලලා පත්‍රේ දාලා තිබ්බා. අපි පොඩි කාලේ. ඒ නිසා ඔටෝබයෝග්‍රැෆි එක ලියනවා උණ දෙයක් වුණාවේ අනේ අපි යමුක ලුණාවේ කියලා. භාවනාදීත් එච්චර තමයි කියන්නේ වෙන්න දෙයක් වෙච්චා. no reservation හරි අපි යනවා අපිට වෙලා වැඩ වෙන වැඩ තියෙනවා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා මම හිතන වෙන ප්‍රශ්න නැහැ කියලා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි